අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් අපිට මේ දසුත්තර සූත්‍රයේ දේශනා කරන අනුත්තරිය තවත් ධර්මයක් අනුව ඉදිරියට ධර්ම දේශනාවක් පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ඊළඟ දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 ඒ අභිඤ්ඤය වූ නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු ච අනුත්තරියං කියන උත්තරයකින් සාරිපුත්ත මහ ස්වාමීන් දක්වනවා. ඊට පස්සේ ඒ උද්දේත වතයෙන් සමූහයක් වශයෙන් දක්වපු එක නිදේශ වශයෙන් සඳහන් කරලා තිනවා දස්සනානුත්තරියං සවනානුත්තරියං ලාභානුත්තරියං ආදී වශයෙන් අපි පසුගිය දවස් කීපේ වෙලා ගත්තා අද අපි බලාපොරොත්තු වෙන්නේ සික්ඛානුත්තරියං කියන පදේ ඒ සික්ඛානුත්තරයන් කතං පණ කියලා මේ සික්ඛානුත්තරයන් කියලා මේ අනුත්තරීය ධර්ම හයයි සඳහන් කරන මේ කාරණාවේ මොකද්ද මං අදහස් කිරුවේ කියලා සාරිපුත්‍ර සාන්ති ඊට පස්සේ මාත්‍රකාව අනුව විස්තර විභාගයක් ඉදිරිපත් කරනවා. ඉස්ලාම කියනවා අභිඤ්ඤය දේවල් වශයෙන් ඊට පස්සේ හයටම පොදු නමක් දෙනවා. ච අනුත්තරියන් කියලා ඊට පස්සේ අනුත්තරිය නම් කරනවා. සික්ඛානුත්තරියන් කියලා ඊට පස්සේ ඒකේ මොකද්ද මේ කියන්න හදාන්නේ කියනකොට පෙරපින් කරපු හොඳ උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු ආදී ප්‍රඥා ඇත්තඳ මේ අභිඤ්ඤය වස්තු 6 කියනකොටම ඇති ඒක කියනකොටම කාරණා වැටෙනවා මේ ශාසනයක්යි මේ කතා කරන්නේ නිකන් සාමාන්‍ය ලෞකික දේවල් නෙවෙයි කියලා. එහෙම නැති කෙනාට මේ අභිඤ්ඤය 6 කියන්නේ අනුත්තරිය ධර්ම කියලා කියනකොට ඒ කටියට වැටෙනවා. අනුත්තරයයි අභිඤ්ඤයයි. ඉතින් අපි අත්තන්ට එහෙම වැටෙන්නේ එතකොට ඒක 6ට කඩලා පෙන්නනවා දසන අනුත්තරිය, සවන අනුත්තරිය, ලාභ අනුත්තරිය, සික්ඛා අනුත්තරිය කියලා. ඉතින් සමහර අත්තන්ට ඒක කියනකොට වැටහිම සිදු වෙනවා. ඒත් නැත්නම් ඊට පස්සේ ඒක විස්තර කරනවා. මේක තමයි ලෝකේ උගන්වන්න තියෙන හොඳම දක්ෂ ක්‍රමය. ඉස්ලාම දෙන්න සාරාර්ථේ. මුද දක්ෂකෙනා එයිම අල්ලනවා. ඊට බැරි නම් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. ඒක ඔය ආනපන සති පොත ලියනකොට ලොකු සාංශය ගත්ත ශෛලිය එක තමයි. ඉස්සල්ලාම දෙනවා බරපතලම වචනේ දීලා බරපතලම අර්ථකථනය. දීලා කියනවා මේක තේරුන්නේ නැහැ කියලා හිත නරක කරගන්න එපා. මුගව දෙනකොට මේක තේරෙන්නේ නැහැ. මේ ක්‍රමේ අපි ගෙනාවේ කටපාඩම් කරන්න විතරයි. අවුරුදු 2600ක් ගෙනනකොට කටපාඩම් කරුවේ ඕක විතරයි. ඒක තේරෙන්නේ නැත්නම් මෙන්න මේක අහලා බලන්නකෝ කියලා පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. ඉතින් එතකොටත් තේරෙන්නේ නැති ඇත්ත බොහොමයි. සමහරෙකුට තේරෙනවා. ඊට පස්සේ කියනවා ඒක තේරුන්නේ නැහැ කියලා හිතනක් කරගන්න එපා. අපි සාසනේ හරි පොහසත්. ඒකට තව විස්තර විභාග තියෙනවා. මෙන්න මේකයි එකෙන් අදහස් කරන්න කියලා ඊට වෙදී තව විස්තර ටිකක් දෙනවා. ඒත් තේරෙන්නේ නැති ඇත්තෝ ඉන්නවා. ඒකට තව විස්තර දෙනවා. ඉතින් අර එක වචනේ හතර සැරයක් නැවත නැවතත් නැවත නැවතත් නිකන් දියාරු ආහාර කවලා පොඩි එක හදනවා වගේ මේ උගන්වීම් ක්‍රමේ තමයි අපේ තේරවාදයේ පැවතිච්ච ශ්‍රේෂ්ඨම ඉගැන්විල්ල. ඉතින් ඒක නිසා ඉස්ලාම දස අභිඤ්ඤය කියන ඊට පස්සේ ඒක අනුත්තරිය හය වශයෙන් නම් කරනවා ඊට පස්සේ නම් කරනවා දැන් අහනවා මොකද්ද මේ නම් කරලා දුන්නේ කියලා එතකොට අර බුදුරජාණන් වහන්සේ කියපු අනුත්තරිය හය සඳහන් සූත්‍රයෙන් ලොකු විස්තරයක් තියෙනවා නැත්තම් පරිච්ඡේදයක්ම තියෙනවා ඉදාවුසෝ ඒකච්චෝ පුද්ගලෝ හත තික්කම්පි හික්කිසති ඇතුන් দমনය කිරීම ශිල්පයක් විදිහට හික්මීමක් විදිහට කරනවා හරිම දක්ෂයි ඔය චණ්ඩපජ්ජෝත රජු වගේ ඇතු দমনය කිරීමේ ශිල්පේ තාමත්ම දක්ෂයි ඉතින් ඒක සඳහන් වෙලා තියෙනවා අපේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා තාපස වෙන්නත් ඉස්සෙල්ලා යසෝදරාව දිනා ගන්න කියලා ශිල්ප දක්වන වෙලාවේ එයත් ශිල්ප දක්වලා තියෙනවා. අතුන් দমনය කිරීමේ ශිල්පී ඊටාම දක්ෂයිලු. ඉතින් ඒ රජගෙදර ඇතුලේ සුකුමාර කුමාරයෙක් විදිහට හැදුනා. හැදිච්ච නිසා යසෝදරාවගේ අපච්චි කිව්වා මෙයාට ගෑණියක් දෙන්න බෑ. මෙයා මෙනොම් වෙනම දැක්කක් දන්නේ. මෙයා නිකන් මේ සුකුමාර ගෙදර ඇතුලේ හැදිච්ච කුමාරයෙක් විතරයි කියලා. ඉතින් සුද්ධෝදන රජුරෝ මුසුප් වුණා. ඊට පස්සේ සිද්ධාර්ථ තරුණයා කිව්ව නෑනේ පෝලිං ගස්සලා දෙන්න. එන්න කියන්න ඕන කෙනෙකුට එළියට කුමාරිකාවන්ටත් එන්න කියන්න මම පෙන්නන්නම් හත්ති ශිල්පේ කියලා. ඊට පස්සේ අස්ස ශිල්පෙට අභියෝග කරා අස්යන් দমনය කිරීම සහ අස්යන් හැදිරවීම. ඔය ඇලෙක්සැන්ඩර් රජුරෝ එහෙම ඔය දෙවෙනි ලෝ මේ ලෝකේ යටකරන්න යනකොට යාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ තියෙන ඇතෙක් দমনය කරලා. ඒ පිස්සු හැදෙන ඇතෙක් ඇතෙක් නේ අස්සෙක් එයා බැලුවලු ඒ අස්සය උඩට නැගෙන ඕනම කෙනෙක් බිම දානවලු. ඒ නිසා ඕනම කෙනෙක්ගේ ශිල්පය බලන්නේ අස්සය দমনය කිරීම. මේ මෙයා බලාන හිටියලු කුමාරයා බර උස්සන්න හරිමේ පුළුවන්. මෙයා බැලුවලු අස්සය හෙවණැල්ල දැක්කොත් බය වෙනවා. ඒක නිසා මම අල්ලන්න ඕනේ ඔළුව ඉර තියෙන දිහාවට. නැගිනිරට. හරව ගත්තට පස්සේ එලෙව්වලු නැගිනිර කෙලවරටම යනකම්. ඔක්කොමලා තේරුම් ගත්තා මෙච්චර කල් දඟලපු යත අස්සයා මේ ඇලෙක්සැන්ඩර් කුමාරයා දිනුවා ඊට පස්සේ තමයි යාට ඒ ග්‍රීසියේ අගම රජකම හම්බෙලා මේ ලංකාවට කිට්ටු වෙනකන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ආවා. ඉන්දියාවෙත් උඩ කොටසත් ඇල්ලුවා. ඒ කෙරුවේ අස්ස ශිල්පේ දක්වලා. ඒ වගේම ධනු ශිල්පය විදින්න ගියාම මහා භාරතයේ පෙන්නනවා ඒ අර්ජුනට දුන්න දී අමුණලා රතේ හසුරුවන ගමන් විෂ්ණු දෙයියෝ තමන්ගේ પરම්පරාවටම එක ඊතලෙන් විදලා මැරෙන්න ගැහුවා. තමන්ගේ නෑය ඔක්කොටම එක ඊතල පාරයි. ඉතින් අර්ජුන කිව්ව එක ගැලපෙන්නේ නෑ මම මේ විදින්නේ මගේ නෑනේ නෑ නෑ. මේ වෙලාවේදී කරන්න දෙයක් නෑ. ඔක්කොම පෝලිං ගහනකන් තියලා එක ඊයකින් ඇදලා ඇරියා. ඒක තමයි ඔය මහා භාරත කාව්‍යයේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ දෙයක් ප්‍රභාකරන් තමන්ගේ බෝම්බ බැනගෙන පයින් කට්ටිය පුහුණු කරා වගේ එදා ඒ විෂ්ණු දෙවියෝ අර්ජුනට පුහුණු කෙරුවේ ඒ ඒ දුන්න උස්සන්නත් බැල්ලු කාටවත්. දුනුදී අරගෙන දුනුදී අමුණලා රතේ හසුරවන ගමන් කිව්වා ගහන්නේ ඒ දුනුදී ඇදිල්ලෙන් දුන්න ඇදිල්ලෙන් ඒ මහා භාරත වගේ ඉන්දියාවේ කාව්‍යයක් ඇති කරලා අර්ජුන කියන්නේ මහ විශාල විරෝධාර චර්චයක් බාටපත් වුණා. ඉතින් ඒකත් ශිල්පයක්. ඒකත් ඒක හික්මීමක් ධනු ශිල්පේ. ඊට පස්සේ පරු ශිල්පේ කියලා ඒත් ආයුධයක් හැසිරවීම සඳහන් කරලා තියෙනවා. ඊගාවට ඔය වීණා වාදනය සංගීත හැම එකකටම ශිල්ප වශයෙන් දක්වනවා ඒ වගේම හික්මීමක් තියෙනවා. ඔය එක ශිල්පයකටවත් බෑ එක රැයින් ඉගෙන ගන්න. හස්ති ශිල්පේ කිව්වත් අස්ස ශිල්පේ කිව්වත් ධනු ශිල්පේ කිව්වත් මොන ශිල්පේ කෙරුවත් කරලා කරලා කරලා කරලා කරලා ඒකෙම්ම නැගිටලා එන්න ඕන. ඒකේ ශිල්පෙකුත් තියෙනවා ඇත්තට ගුරුවරගෙන් ඉගෙන ගන්න දේකුත් තියෙනවා. නමුත් යෙදෙන්න ඕන. ඉතින් ඒ ශිල්ප ඔක්කොම සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා ලෝකයා සලකන්නේ දක්ෂයෝ විදියට ශිල්පීන් විදියට නිර්මාණශීලීන් විදිහට අභිවර්ධනය වෙන ප්‍රගතිශීලීන් විදිහට මේ මේ ශිල්ප. එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරලා බෙන්නන මේ දේවල් අනුව පිටිපස්සේ ගිහිල්ලා ඒව කර දැක්වීමේ ශිල්ප තමයි ලෝකයා. පෙන්වන්නේ ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අහලා කියන ඇත්තටම මේවා ශිල්ප නෙවෙයිද කියලා. නෑ එහෙම කියන්න බෑ. ශිල්ප තමයි හැබැයි ග්‍රාම්‍යයි නීචයි පෘ탁ජනයි කද්දාවත් නිවනට යොමු කරන්නේ මේ ශිල්ප කද්දාවත් නිවනට යොමු කරන්නේ මේකේ තියෙන උරුට්ටුව තමයි කවුරු හරි පරදොල දිනන්නමයි ගැමි එහෙම නැත්නම් ග්‍රාම්‍යයි කියන්නේ ම්ලේච්චයි කියන එකයි ඒක විදියකට පෘ탁ජන වැඩ ඉතින් මෙව පෙන්වන්නේ මොකක්ද මේ ශිල්පී කියන වචනේ අපට හේතු ගන්නලා දෙන්නයි. ශිල්පී කියලා කියන්නේ අපි කරන හික්මීම. ඔය කාට හරි ඕන වුණාට මේ අස්ස ශිල්පේ හරි ගාමෝ පොතුජනකෝ අනරියෝ අනත්ත සංගීතය වුණා කිව්වට ඇතෙක් ළඟට යන්න පුළුවන්ද කියලා බලන්න. ශිල්පේ පැත්තක තියලා බඩ බොක්ක එළියට එනවා. ඒටීදී ඇතෙක් দমনය කරලා ඇතෙක් යුදයට මෙහෙවලා වැඩ කරනවා කියලා කිව්වම පොඩි වැඩක් නෙවෙයි. නමුත් සරුවචනාංශි කියන මේකත් ලොකුයි තමයි ලෞකික පැත්තෙන් බලනකොට. මේ ලෝකයම අහා ලොකුට සලකනවා. මෙන්න මෙවැනි ශිල්ප ලෞකික තප සම්පත් විසෙහි එහෙම නැත්නම් කියනවා නම් ලෝකාමිසෙහි විසෙහි එහෙම නැත්නම් ලෞකික දැනුම විසෙහි ශිල්ප කියලා සලකන ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන මේ ඔක්කොම හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා සරුවචනාංශේ දේශනා කරනවා එහෙම නැත්නම් මමත් බුදු වෙනකන් මම මේ හස්ත ශිල්පේ තමයි යසෝදරාව දිනා ගන්න ශිල්ප දැක්ුවේ මමත් හස්ත ශිල්පේ දක්ලා තමයි යසෝදරාව දිනා ගත්තේ ඒ ඔක්කොම කරාට මම දැන් බුදු වුණාට පස්සේ කියනවා සික්ඛානෝත්තරියක් කියලා එකක් තියෙනවා ඒ සියලු දේටම උත්තරීතර වූ හික්මීමක් තියෙනවා අන්න ඒක තමයි අර ශිල්ප ඔක්කොම කරපු කෙනාටත් වඩා වටින දේ. ඒක නිසා දැන් බුදුන් කියන දේ අහන්න කැමති නම් එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෝ කියන දේ අහන්න කැමති නම් මේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ නෛර්යානික වූ ශිල්පේ ශික්ෂාව මොකද්ද කියලා කන් යොමුලා අහන්න නිත්‍යමල බලන්න කරලා බලන්න බුදු ජානසේ සඳහන් කරන අදිශීල ශික්ෂා අධිචිත්ත සික්ඛා අධිපඤ්ඤා සික්ඛා දැන් අර අත්වෙලවන්ට අශ්වවෙලවන්ට වීණා වාදනය කරන්න ධනු ශිල්පේ කරන්න කොයි එක කරන්නත් හොඳ බාහුබල ශක්තිය අවශ්‍යයි. සිල් රකින්න තියෙන්නේ මොකක් නොකර සිටීමෙන්. සිල් රකින්නවා කියලා කියන්නේ සතුන් නොමර සිටීමක්. හොරකම් නොකර සිටීමක්. කාමීත්‍යාචාරේ නොකර සිටීමක්. බොරු කේලාම් හිස්සචර පරිසචන නොකර සිටීමක්. ඉතින් මේ නිකන් ඉඳලා එහෙම නැත්නම් මේ සීල ශික්ෂාවෙන් අර සියලු සිල්පෝට උඩින් යන්නකම පුළුවන්කම තියේදී අපි අපේ දරුවන්ට මොකද්ද උගන්වන්නේ? සිල්පද කඩන හැටි උගන්වනවාද? මේ ජාත්‍යන්තර සමිති සමාගම් වලට යොමු වෙලා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් අනුව අපේ දරුවන්ට අපි සිල්පද කඩන හැටි උගන්වනවා. මම ඉස්කෝලේ යන කාලේ අපේ යටේ පන්තියේදී අපිට විභාගයක් තියලා මම තීරණේ විද්‍යාංශයට. ඒ නිසා මම තමයි පන්තියේ කරපොත්තු මරන්නේ. මම තමයි පන්තියේ ගැඩවිල්ල ටික මරලා දෙන්නේ. මම තමයි පන්තියේ ගෙම්බු ටික මරලා දෙන්නේ. හරිම දක්ෂයි. අනික කට්ටිය ඔක්කොම මන්නේ වීරෙක් වගේ සලකන්නේ. හැම ළමයාම ගෙදරින් එනකොට කරපොත්තේ කරගෙන ඉන්නවා. ඔක්කොම හොර්ලිස් බෝතලෙට දාලා වයින් ස්පිරිට් එකක් දානවා. අරුංග අපාය වගේ නතර නතරක වැටිච්චාම මම ඒකේදී බලාන ඉඳලා උදුමාකාර ප්‍රීතියක් විඳිනවා කාටවත් ඒක කරන්න බෑ. මම අයියා වගේ නිකන්. මොකද අපි විද්‍යාව කරන්නේ අනික් කට්ටිය අනික් කට්ටිය කොමර්ස් කරන අනික් කට්ටිය ආර්ට් කරන්නේ අපි දක්ෂෝ කියලා. ඉතින් පන්තියේ ටීචර්ස් කරගන්න බැරි නිසා මට මාව පුම්බලා දක්ෂකම් කරන ඕගොල්ලෝ උනත් මරන්න තියෙනවනම් මට ඉතින් ගහලා ඒ කරන්න ඕන නම් කරත හැකියි. නමුත් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒව අපි කෙරුවේ අනික් අයට වැඩිය දක්ෂ වෙලා. ඉස්කෝලෙන් කෙරුවේ. පන්ති කාමරවල ඉගෙනුවේ. ඒකල ලකුණු ගත්තා වේ. විභාග පාස් කරාවේ. විශ්වවිද්‍යාලේ ගියා අපි. ඊට පස්සේ ඒකම තමයි දරුවන්ටත් උගන්වන්නේ. ෆිෂරිස් ডিপার্টমেন্ট කියනවා. එහෙම නැත්නම් අර ගොඩ මත්සු වවනවා. දිය මත්සු මේ මේ ජල මොනවාද? මිරිදිය කියයි, කරදිය කියයි විශාල වශයෙන් කර්මාන්ත කරනවා. ඉතින් වගේ දිනුවට පස්සේ ඉතින් අපි පාටි දානවා. අපේ දරුවටත් යමක්ම පුළුවන් කියලා. දැන් සරුවචන්ස කියන එක ලේසි වැඩක් නෙමෙයි එතෙන් යන්නේ ඒක අමාරුයි. එහම ගිහිලි වල අද බුදුන් පහළ වෙච්ච ලෝකයේ සතෙක් නොමරා සිටීමේ ශිල්පේ හොරකමක් නොකර සිටීමේ ශිල්පේ. කාමීත්‍යාචාරය නොකර සිටීමේ ශිල්පේ. බොරු කේලම් හිස් වචන පරිසවචනේ නොකර සිටීමේ ශිල්පෙට කියනවා අදි සීල ශික්ෂා කියලා. අදි සීල ශික්ෂා. සීලකටත් එහා ගිය වැඩක්. ඒ මොකද හැමදාම බලනවා මම ඊයේ වගේවත් නැතුව පුළුවන් තරම් සතුම් මැරීම තුන් ආකාරයකින් බලකිනවා. මරන්නේ මරවන්නේ මරවු දෙයින් ජීවත් වෙන්නේ. අද එකෙකුට නෑ මේ සාතිකේ. මරන්නේ මරවන්නේ මරවපු දෙයින් ජීවත් වෙන්නේ කියන කිසිම කෙනෙකුට අද මෙතන සුද්ධ වශයෙන් කියන්න බෑ. ඒ නිසා ආජීවයේ වශයෙන් අපි සියලු ලෝකේ මරණ හැම සතෙකුගේම පව් සමාදන් වෙන්න වෙනවා. අද මුළු ආණ්ඩුවේ පටන්ම කරන්නේ හොරකම. අපිත් ශිල්ප ඉගෙනගෙන කරන්නේ පොඩි එක අහුර කන එක. බැරි එකාට අපි නීති හදලා ඌව චප්ප කරලා සූරකෑම කරා. ඒ නිසා හොරකමෙන් කරන්නෙත් නෑ හොරකම කරවන්නෙත් නෑ හොර කරම් කරපු දේෙන් ජීවත් වෙන්නේ නෑ කියන දේෙන් අපිට වැළකෙන්න බෑ අද. බැංකුවල මොකද කරන්නේ අද? කඩා කප්පල් කාර්යයේ මොකද කියන්නේ කම්බ හොරු කම්බ හොරු. අපි කොහොමද කියන්නේ අපිට මේ අපි නන්නේ අපි බොහොම ධාර්මික ජීවිත ගත කරනවා එහෙම නැත්නම් අපි කොහොමද මේ ආජීවයක් රකින්නේ කියලා අදි සීල ශික්ෂා ඊට පස්සේ කාමීත්‍යචාරය කැසිනෝ කියයි කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ ඉතින් අපි කියනවා අපි ඉහළ මට්ටමට යන්න හදන්නේ දැන් මදිනම් ලංකාවේ කට්ටිය තායිලන්තෙන් අපි වෛශ්‍යාව ගෙන්නන්නේ. ඉන්දියාවෙන් අපි ගෙන්නන්නේ. මොකද ඒගොල්ලෝ ශිල්පේ දන්නවා. අපේ කෙල්ලෝ තාමත් ටිකක් පැංගිරි ගතිය තියෙන නිසා අපේ කෙල්ලෝ තාම පුරුදු වෙනවා. මෙව යන්නේ white papers වලින් පාර්ලිමේන්තුවේ යන්නේ. ඉතින් අපි ඡන්ද දෙනකොට ඒක හිතනවාද කුසල ඡන්දයක් කියලා? කාමච්ඡන්දේ කාමච්ඡන්දේ ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ කාමීත්‍යචාරය කියලා කියන්නේ මේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතුව කරන දිය කිසිම හමාර කරන ග්‍රාමී වැඩි කියලා නෑ. රූප බලන්න තියෙන ආසාවත් කාමච්ඡන්දේ. සද්ද අහන්න තියෙන ආසාවත් කාමච්ඡන්දේ. ගන්ධ රස පහස විඳින තියෙන ආසාවත් කාමච්ඡන්දේ. එනිසා අපි බොහෝසත්කම කියලා මොනවද ඉල්ලන්නේ? අපිට විශාල පුළුල් තිරේ මේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එක ෆ්ලැට් නම් ත්‍රිමාන රූප නම් අප්පා අල්ලපු ගෙදෙට්ට වැඩිය ලොකු නම් ඔන්න රැට නිින්ද යම් කිසි විදියකට අල්ලපු ගෙදෙට්ට නම් ත්‍රිරේ ලොකු නැත්තම් ෆ්ලැට් ස්ක්‍රීන් නෙවෙයි නම් ත්‍රිමාන නෙවෙයි නම් අනේ හෙට ඕවර් ටයිම් කරලා හරි කමන්නේ අර පරණ එක දීලා හරි කමන්නේ එකක් ගන්න අපි තටමන. ඉතින් මේ වෙලාවේදී මේ අපි ඉන්න දවස් පහේ කොච්චර පින් කරනවද කියලා හිතන්න. කවුරු හරි දෙන බතක් කාලා ටෙලිවිෂන් නැහැ, රේඩියෝ නැහැ, මොකක්වත් නැහැ. නිකන් ඇඟට යා උණ උණ වාගේ නේ මෙහෙම ඉන්නකො. අර ගෙදර යන්නකම් හිතට අමාරු අර පරණ පත්‍ර ටික බලන්න. එහෙම නැත්නම් පහුවෙච්ච නිවුස් අහන්න. මෙහි ඉඳලා හරි පුළුවන් නම් කෝල් එකක් දාලා බලන්න ඩොලර් එක මේ කාලේ උරිහිල ගියාද පහළ ගියාද කියලා. දැනගන්න තියෙනවා හරි සෝ. ඉතින් ශීලානුත්තරය කියලා ඒකට කියනවා අදි ශීල සික්ඛා කියලා යමක් නොකර සිටීමේ මෙච්චර කුසලයක් කරන්න පුළුවන් බව සරුවචනාංශේ දේශනා කරලා තියේදී සබ්බ පාපස්සා කරනම් කියලා. අපි මොනවද කරන්නේ? තිල්ලකප දවසට මොනවද කරන්නේ? ඉතින් කියනවා එහෙමනම් ඉතින් අතක් පිට අතක් තියන් නිකම් බලන එකද සීල කියන්නේ ඊට වෙදී නරකද බෙර කායෙක් ලව්වා බෙර ටිකක් ගන්න එක කොඩි හොල්ලන එක ගෙජ්ජි හොල්ලන එක නැත්නම් ලක්ෂක විතර සමම් පිච්ච මල් පූජාවක් කරන එක එහෙම නැත්නම් නෙළුම් මල් පූජාවක් කරන එක දඹදිව යන එක ගොඩාක් දේවල් අපි ළඟ තියෙනවා නරක නෑ බුදුහාමුදුර අහනවා ඇත්තටම නරක නරක නෑ ඇයි මේ බුදු කෙනෙක් ඉපදිලා මේ නිකන් ඉඳලා මෙච්චර පින් කරගන්න පුළුවන් එකක් තියෙද්දි ඇයි මේ පෙට්‍රල් පුච්චගෙන ඇයි මේ දෙකොන පන්දමක් පත්තු කරගෙන ඇයි මේ අමුඩ ගහගෙන තටමන්නේ ඒක නිසා බලන්න දවසට විනාඩි කීයක් අදිෂ්ඨාන පූර්වකව කය හොල්ලන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව ඉඳගෙන ඇත් දෙක වහගෙන ඉන්න පුළුවන්ද කියලා. භාවනා පැත්තකදීදී අදි සීල ශික්ෂාව පිරෙනවනේ. ඉතින් අපිට පේන එක හරි අමාරුයි. මොකද අපි ගත කරන ජීවිතේ පැය 24 මාදි. මම බුරුමේ ඉන්නකොට අපේ තිබුණ මේ වික්ෂුන් වහන්සේලාට නතරලයින් තියෙන කාමර ටික තිබුණේ. මේ වගේ පඩිබලකින් ගොඩ වෙලා ආපුවාම කාමර පෙළි තිබුණ කාමර 10ක්. මට තිබුණේ පාර පැත්තේ එහා පැත්තේ මේ පැත්තේ කාමරේ. ඒ පඩිපෙළ නැගපු ගමන් එහා පැත්තේ තියෙන පොල්ලතු ගයක්. ඒ අම්ම වට්ටි අම්මා කෙනෙක්. ඉතින් සමහරලාට මම පැයෙන් පැයට සක්මන් කරලා ආයෙත් කාමරේට එනකොට මට පේනවා ඒ අම්මා උදේ රවුමක් ගිහිල්ලා වට්ටි වෙලඳාම කරලා ඇවිල්ලා වට්ටිය බිම තියලා අර පොල්ලතු දිරච්ච කස්සෙන් පේනවා පැයක් වාඩි වෙලා තමයි උයන්න පටන් අරගන්නේ. ඒකේ යම්මගේ චාරිත්‍රය නැතුව බැරි දෙයක්. අපිට හිද එහෙම දවසක්. අපිට පුළුවන් වෙයිද ටෙලිවිෂන් එක වහලා පවුලේ ඔක්කොම ඇවිල්ලා එක පැයක් පවුලේ කට්ටිය ඔක්කොම වෙලා භාවනා කරන භාවනා කරනවා කියලා කියන්නේ මේ සතුන් නොවරන්න අදිෂ්ඨාන කරගෙන ඉඳගෙන ඉනවා. හොරකමක් නොකරන්න අදිෂ්ඨාන කරගෙන ඉඳගෙන ඉනවා. කාමීත්‍යචාරය නොකරන අදිෂ්ඨාන කරන ඉඳගෙන ඉන්නවා. ඔය ඔක්කොමත් කරතයි කතා නොකර ඉඳගෙන ඉන්නවයි කියන එක තමයි අමාරුම දේ. ඒ තරම්ම මේ බෙලිකටු මල්ල හොල්ලලා හොල්ලලා හොල්ලලා පුරුදු වෙලා කතා නොකර හිටියොත් නිකන් උණ වාගේ. ඒ අර එක්කෙනෙක් ගිහිලා තියෙනවා ගෝයෙන්ක භාවනා ක්‍රමයට දවස් 10ක් කතා කරන්න දීලා නැහැ. අනේ අර මනුස්සයා කතා කිරීමේ හැකියාව මරණකම්ම ගන්න බැරි වුණා. බය වෙච්චි බය විල්ලට. මුළු ජීවිතේම ඊට පස්සේ කතා කරන්න බැරුව ගියා. දන්නවද අපි අනවශ්‍ය වචනයක් කතා කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් සම්පප්පලාව කරන එකයි සතුන් මරණකේ සමාන අකුසල තියෙනවා කියලා. ඒව අපාගාමි කර්මපත කියලා. ඒ කර්මපත හතක් තියෙනවා. ශිල්පදෝල සතු සම්පප්පලාව බොරු කේනම් නම් ඉතින් ටික දරුණු නිසා තේරෙනවා. ඇඟේ තොලේක තේරෙන්නේ නැහැ අපි මේ නිකන් ඇයි හොඳයියට ගිහිල්ලා දවසේ 30ම කචුකුචු ගාන්න ගිහිල්ලා කරගන්න දේවල්. ඉතින් ඒක නැතුව බෑ. නැතුව හිටියොත් මම දන්න පිස්සු හැදෙනවා. නමුත් දවසකට සුළු වේලාවක් ගන්න ජනයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව නිස්සද්දව මට ඉන්න පුළුවන්ද කියලා. ඒක හත්ති ශිල්පයට වැඩිය කොච්චර ලේසිද? අස්ස ශිල්පයට වැඩිය කොච්චර ලේසිද? ධනු ශිල්පයට වැඩිය කොච්චර ලේසිද? ඊට වැඩිය කුසා ගොඩක් කුසල් සිද්ධ වෙනවා. සික්ඛානුත්තරිය කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා ශික්ෂාවල් වලින් උත්තරීතර ශික්ෂාව. ඉතින් අපිට කොච්චර සතුට වෙන්න පුළුවන්ද කියලා බලන්න අපි දවස් 4ක 5ක භාවනාවට ඇවිල්ලා අපි අදිෂ්ඨාන පූර්වකව මොනවාක්වත් නොකර වාඩි වෙලා ඉන්න එක අපි ශිල්පයක් කරගෙන තියෙනවා සික්කාවක්. එහෙම නැත්නම් සීල ශික්ෂාවක් කිය. ඉඳගෙන ඉන්න එක. ඉඳගෙන ඉන්න මොනවද නොකරන එක තමයි ඔක්කොඩම තියෙන උණ. නමුත් ඒ යමක් නොකර සිටීමයි කුසලේ. සබ්බපාවසා කරන. ඉතින් මේක අපි කියන්න එපා අනික් අයට. අනිකයි අපි මේ කරන ගමන් ඒකේ ගුණාංශංශ කතා කරන්න ඕන පුළුවන් නම් එක තැනක වාඩිලා ඉඳගෙන හිටපන් ඔය උඩරට නැටුම් පාතරට නැටුම් කටුසු නැටුම් බ්‍රේක් dance දානවට වැඩිය පොඩ්ඩ එක තැනක වාඩිලා ඉන්න බලන්න කඩි ගාය නැතු අනේ එදාට කීයකි උන්දගේ කෙරුවාවල් ටික ඕනේ ශිල්පියෙකුට කියන්න බයන්න පුළුවන් නම් පැයක් වාඩි වෙන්න වාඩිලා ඉන්නේ කියලා ඕනේ නැටුමක් නටයි දඟර නැටුම් බ්‍රේක් dance ඔක්කොම දායි බුදුරජාණන්සේ කියන්නේ කොච්චර වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා අහනවා තමුන්නාසික සාස්ෘණ වංශයට. කිඹුනාන්ස් කියන මට ඕන දවස් 7ක් ඉන්න පුළුවන්. අතපය හොල්ලන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව නියෝජ සමාපatti ඒක තමයි ඒක තමයි සර්වඥතා ඥාන. හෙල්ලෙන පෙරල නැතුව දවස් 7ක් ඉන්න පුළුවන්. ඉතින් අපි මේ පුරුදු කරන පැය හිතනද වෙන කුසල් එපා. වෙන මොනවත් ඕනේ නැහැ. මේක සික්ඛානුත්තරීකට වැටෙනවා. ඒ මොකද හේතුව චේතනාවක්වත් නැහැ සතුන් මරන්න. ඒ කියන්නේ කාම කාය දුස්චරිතේපා කාය ක්‍රියාවක්වත් නැහැ. චේතනාපූර්වක කාය හොල්ලන්නේ නැහැ. වචන කතා නොකරන අදිෂ්ඨාන කරලා තිනවා මේක සික්ඛානුත්තරී කියලා අපි අදිෂ්ඨාන කරමු නැත්නම් අපි සාදු කියමු සාදු කියනකොට අපිට තේරෙයි මේක ටික ටික ටික ටික පුරුදු කළ යුත්තක් මේ යන්ත්‍රේ දුවල දුවල දුවල දුවලා දුවන එන්ජින් එක දැති රෝදයක් වගේ මේ දැති පාස් වෙනව පේන්නේ බලාකුල වගේ දුවන්නේ මොකද විනාඩියට 1500 වාරයක් කරකිනවා. ගෙදර ගියාම මට පේන්නේ ඕගොල්ලන්ගේ 150000 වාරයක් කරකිනවා කියන්නේ. ඒ වැඩිත් අනුන් කරකවන එක නෙවෙයි. අල්ලපු ගෙදර මනුස්සයරත් කරකවනවා. ඒ මනුස්සයා අපිව කරකවනවා. මේ නිසා එන්ජින් එක නතර කරපුවාම අම්මා තියෙන අමාරුව. මං කියන්නේ ඔක කරලා නතර වෙන්න එපා. ඔක පුළුවන් තරම් Taman කැමැති ප්‍රිය මනාප අයට කියලා දෙන්න බුදුචානන්සේ අපි මේ සියලු ශිල්පයන් අතර ශිල්ප ලයිස්තු කරලා උන්වහන්සේ කරලා පෙන්ලා කී කාලේ කියනවා ඒ ඔක්කොමත් ඇත්ත. නමුත් ඒක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මම මේ පෙන්වන සික්ඛානුත්තරිය යමක් නොකර සිටීමෙන් කරන්නේ ඒක අර ඔක්කොටම වැඩි අමාරු. ටික ටික ටික ටික පුරුදු කරන්න. අපි හිතමු දැන් මේ පිරිස මෙහි එන්නේ ඉස්සලම දන්නවනේ අපි අටසිල් රකින්න වෙන්නේ කියලා. ඒ නිසා මේ පිරිස මෙහෙට එනකොටම සික්ඛානුත්තරිය පිළිබඳව සෑහෙන අවබෝධයක් එන්නේ. ඒක මොකද වැඩමුළුවට ඉල්ලනකොටම වැඩමුළු සංවිධානයෙන් කියලා දෙනවා මේ පදනම අටසිල් කියලා. ඒ නිසා එනකොටම අපි ඒ ඒ පිළිබඳ අවබෝධයකින් අවිල්ල තියෙන අපි සාදු කියමු. දැන් ආවට පස්සේ දැන් ඔන්න උපදෙස් දෙනවා. අපි මේ සතිය වැඩිමයි කරන්නේ. ඉඳගෙන වඩා සතිය වඩන්නේ මේමයි. ශක්මන් කරන සතිය වඩන්නේ මේමයි. එදින්දා ජීවිතයේ සතිය වඩන්නේ මේමයි කියලා විස්තර කරලා අපි හිතමු නිදර්ශනයක් විදියට සික්ඛානුත්තරයේ ඉඳලා නැත්තම් අදිශීල ශික්ෂාවේ ඉඳලා ශික්ෂාන්තයෙන් එකක් තමයි අදිශීල අදිචිත්ත ශික්ෂාවට හිත දැම්මයි කියලා එහෙම නැත්නම් අපි අරමුණකට හිත ඒක අරමුණකට හිත තැබීම ශිල්පයක් කරගෙන නැත්තම් අපේ භාවනා කර්මස්ථානි කරගෙන අපි වාඩි වුණයි කියලා. ඒ වාඩි වුණාට පස්සේ ওই සිල් රැක්කයි කියලා කය වචන දෙක අපි හොල්ලන්නේ නැතුව තිබ්බට තියනවද සිල් රැකපු නිසා අපිට හිත හෙල්ලෙන්නේ නැහැ කියලා සාතිකයක්. අපි හිතන්න කය වචන දෙක හෙල්ලි එල්ලිද්දජ සතුම් මරද්දී හොරකම් කරද්දී භාවනා ගුණ කතා කරන්න එපා. ඒක කරන්න අමාරුයි. නමුත් අපි ශික්ෂාවක හිටියා. එහෙම නැත්නම් සීල ශික්ෂාවේ හිටියා. දැන් අපි යනවා සීල ශික්ෂාවේ හිටපගෙනා සමාධි ශික්ෂාට කියන අදිචිත්ත ශික්ෂා කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. අදිචිත්ත ශික්ෂාවට ගියාට පස්සේ අපි කටයුතු කරන්නේ වීතික්‍රම කෙලස් එක්ක නෙවෙයි පරිඋත්ථාන කෙලස් එක පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ නීවරණ පහට. අපි වාඩි වුණාට පස්සේ අර මෙතෙක්කල් පෙන්කලපුවා. මෙතෙක්කල් කරපු හැම එකකම මතක සටහන් ගොජ්ජ දාන්න පටන් ගන්නවා. අපි gedara doreedi කරන දේවල් වලට බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ කාම ගුණ කියලා. අනන්ත අප්‍රමාණ රූප රූප වර්ග බලනවා. අනන්ත අප්‍රමාණ ශබ්ද වර්ග අහනවා. අනන්ත අප්‍රමාණ ගන්ධ රස පහත විඳිනවා. අනන්ත අප්‍රමාණ ආසන වෙනස් කරනවා, ඉරියව් වෙනස් කරනවා. අනන්ත අප්‍රමාණ හිතිපිලි. ඉතින් මේ මේ කාම ගුණේ ඔක්කොමත් යන්නේ රූප බලනවායි කියලා හිතින් බලනේ වනෙවෙන්නේ. ටෙලිවිෂන් තියාගෙන ට්‍රිප් ගිහිල්ලා අරක මේක ගෙනත් තියාගන්නේ. ශබ්ද අහනවා කිව්වත් නිකන් හිතින් බලනවා නෙවෙයිනේ. මේ ಭಾರತೀಯ උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀය සංගීතයේ ක්ලාසික මියුසික් රොක් මියුසික් කිය කියා විවිධාකාරයෙන් බලනවානේ. ගන්ධ රස පහසත් කියන එක නිකම්ම නෙවෙයිනේ. උදේට එක જાතියක් කෑමක කවොත් දවල්ට බෑ. ඒක වෙනස් කරන්න ඕන. ඒක බෑ රැයට. ඒක තව වෙනස් කරන්න ඕන. ඒ අතරමැද කැවිල්ලන්නත් ඕන. ඉතින් මේ රස જાති වෙනස් කරනවා. ඉතින් ඒක ඉතින් ලොකු ආඩම්බරයකුත් කියනවා. අපි මේ මේ මේ જાති රස කෑම කෑවා. ඊට පස්සේ පස්සට විල්ලුද જાති කොට්ට මෙට්ට ඇඳ හැතිරිලි ඉවරයක් නැහෙනි. ඒ ඔක්කොම කරලා ඉවරලා දැන් මේ කාම ගුණයන් අතහැරලා මෙතන ඇවිල්ලා අදිචිත්ත ශික්ෂාවට දාපු ගමන් අර කාම ගුණයන්ගේ හේවණල්ල කාම සංඥා වශයෙන් හිතට නගින එක තමයි යෝ නීවරණ කියලා කියන්නේ. ඒ නිසා නොකරපු එක හේවණල්ලක් එන්නේ නැහැ. ඔය එන්නේ ඔක්කොම කොපෙන් කෙලපු වගේ ඉතුරු කැලි ටික තමයි. ඉතින් ආපුවම කියනවා කවදාකවත් හිතමු නැති දේවල් මට හිතෙන්න පටන් ගන්නවා. කවදාකවත් දැනෙච්ච දේවල් එන්න පටන් ගන්නව නෑ. ඒ මේක නෑ මේ තමන්ම කබඩාවට දාගත්ත ඒවා තමයි එළියට යන්නේ. ඉතින් මේකට අපි ਸਰුවචන්හන්සෙන් අහන්න එපාය. අපි ස්වාමීන් වහන්සේ සීල ශික්ෂාවට ආවා. ආදි සීල ශික්ෂාවට ආවේ පන්සිල් නෙවෙයි. අටසිය. දැන් ආවට පස්සේ බැලින්න අලිමදියට ආරක් කියලා. ඉඳගත්ත ගමන් කොච්චදා. ඉඳගත්ත ගමන් කාම ගුණ වෙනුවට කාම සංඥා වෙනවා. මොකද කරන්න ඕයි? ඒක තමයි අපි බුදුහාමුදුරන් ගිහිලා කමඨහන් සුද්ධ කරගන්නවා කමඨහනක් කිල්ලනවා කියලා කියන්නේ. මේ කය හිත දෙක සම වෙන කය වචන දෙක හික්මුව ගත්තට හිතට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒකට වෙනවම ශිල්පයක් තියෙනවා. සික්ඛාවක් තියෙනවා. එහෙම නැත්නම් සීල ශික්ෂාවෙන් කවදාකවත් චිත්ත අධිචිත්ත ශික්ෂාවට ආනිසංසත් නැහැ. අධිචිත්ත ශික්ෂාව සම්බන්ධ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒකට වෙනම ශික්ෂාවක් තියෙනවා. ඒ ශික්ෂාව කෙරුවොත් සීල ශික්ෂාවේ ලැබෙන ආනිසංස ඉක්මවලා ගිය බොහොම සියුම් ආනිසංස රාශියක් ලැබෙනවා. අපි ඒකට බුදුරජාණන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන්සේ අපිට කියන්නේ රූපයක් සමාදන් වෙන්න කියලා. කාමේ සහ කාමයේ අයින් කෙරුවට පස්සේ අපිට කාම සංඥාව බැට දෙනවා. gederin dadi කාමේ බැට දෙනවා. ඒක බැට දෙනවා කියලා නෙවෙයි හිතන්නේ ඒක දෙයියෝ දුන්නා වගේ. බොහොම ලොකු වාසනාවක් කියලා නේ හිතන්නේ. මෙතෙන් ආවට පස්සේ දෙන දෙයියෝගෙට දාගෙන දෙනවා වගේ අර වගේ හේව නැල්ල එනවා. හේව නැල්ල ආවට පස්සේ බුදුරජාණන් සාරිට කියන්න පුළුවන් අවසරයි ස්වාංශ මම මේ හොඳට ඇවිල්ලා පట్టල වාඩි වුණා. සමබර වාඩිව බලන්නකෝ. මට කාමීස් ඡන්දය මට ව්‍යාපාදය මට තීන මිද්ද නිදිමතාව. මට උද්දච්ච කුක්කුච්ච කියන අතීත හිතවිලි අනාගත සැලසුම් ආවා. මට සැක ආවා. කියනකොට බුදුරජාණන් කියන එක ඉතින් අලුත් දෙයක් නෙවෙයි. මෙතන ඉන්න ඔක්කොගෙම හැටි. ඒ නිසා මේ කාම සංඥාව නැති කරන්න රූපයක් සමාදන්. ඒ නිසා කියනවා. ඔය තමන්ගේ කය තියෙනවනේ. මේ මනුස්ස ප්‍රතිලාභේ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව, ඉරියව්වේ හිත දාගෙන ඉන්න කිසිම චිත්තක්ෂණයක නීවරණ නැහැ. යම් වෙලාවක Tamanන්න පුළුවන් නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දෙන්වත් බෑ ව්‍යාපාදෙත් නෑ උද්දච්ච කුච්චත් නෑ තීන මිද්දත් නෑ විචිකිච්ඡාවත් නෑ. ඉතින් මේක හැබැයි යෝගාවචරය දන්නේ යෝගාවචරය හිතන්නේ ඒ අධිචිත්ත ශික්ෂාවට දඹදිව බුද්ධ ගයාවට යන්න ඕනේ. එනතන අටපිරිකර පූජා කරන්න ඕනේ. එහෙම නැත්නම් අර පිංකම් මේ පිංකම් කරපුවාම කෙලින්ම මෛත්‍රී බුද්ධ ශාසනයේ සාදු කියලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා එහෙමනේ කට්ටිය දැන් account balance කරගෙන යන්නේ දැන්. මේ මේ පින්කම් කරන ගියාම ඔන්න මෛත්‍රී බුදුහාමරෝ දකි. දැන් ඔය එකම ධර්ම මණ්ඩපයේදී සරුවච්චන් වහන්සේ දීසින් දේශනා කරලා සීසත් ධර්මය ඇසීමෙන් සියලු දිනාටම නිවන් සප ලැබේවා සාදු කියලා ගෙදර යනවා. එදුර අධිචිත්ත ශික්ෂාවත් හරියයි අධිප්‍රඥා ශික්ෂාවත් හරියයි අයියා අපි ඇති වෙන්න පින් කළා තියෙනවානේ. ඇති වෙන්න මේ දන් දීලා තියෙනවනේ කියලා. අනේ සරුවච්චන් වහන්සේ මෛත්‍රී සරුවච්චන් වහන්සේ මොනවා කියයි කියලාද හිතෙන්නේ. මෛත්‍රී සරුවච්චන්ට පුළුවන් වේද මෙහෙම අත දික් කළා. හරි හරි නිවන් ඔයත් නිවන් දැක යන්න කියලා මන්ත්‍රීතුමාගේ ලියුමට රසාවල් දෙනවා වගේ දෙන්න පුළුවන් වෙයි කියලා. කොතනක හරි අධිශික්ෂාව අධිචීර අධිචිත්ත ශික්ෂාව කරලා තියෙන්න එපා. ඒක කරන්නේ මේ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඉන්න ඉරියව්වට හිත දාන ඕනම චිත්තක්ෂණයක අධි සීල ශික්ෂාව නෙවෙයි අධිචිත්ත ශික්ෂාව සිද්ධ වෙනවා. ඒක නිසා අපි එක චිත්තක්ෂණයක් ඉන්න වෙනකොට විනාඩියක් දෙකක් තුනක් හතරක් හිටපු දවසේ තේරෙයි මේ කයට මෛත්‍රී කිරීමට තමයි මෛත්‍රී කරනවායි කියලා කියන්නේ. අල්ලවගිට මනසට මෛත්‍රී කරන එක නෙමෙයි. ඒක යේසුස් වහන්සේත් කියලා තියෙන අසල්වැසියට ප්‍රේම කරන්න කියලා. තමන්ගේ කායට මෛත්‍රී කරන්න බැරි කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනවා තව කාට හරි මෛත්‍රියක් කරන්න පුළුවන් මේක. තමන්ගේ ගෙදෙට්ට මර්ගාතේ නම් ලෝකෙට පරකාසයෙන් වැඩන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳුන් හිටුම් පහසුකම. ඉඳගෙන ඉන්නකොට මට මේ සීලක පිළිටලා මේ ඉඳගෙන ඉන්න එකත් කොච්චර බුද්ධෝත්පාද කාලයක්ද මේ. manussත්ත්ව ප්‍රතිලාභයත් ක්ෂණ සම්පත්තියත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක්ද සද්ධර්ම ශ්‍රවණයක්ද මාත් පැවිද්දෙක් වගේ ඉන්නේ කියලා මේ දුර්ලභ වස්තු හයම එකතු වෙච්ච මේ මොහොත සමාදන් වෙන්න දන්නේ නැත්නම් අනේ මං ඉඳගත්තට මට දිබ්බ චක්කු ලැබුණේ නැහැ මම මේ ඉඳගත්තට මට ආර්ය අෂ්ටාංග මාර්ගය විතරුනේ නැහැ මට අනේ මේ විපස්සනා ඥාන පහළ වුණේ නැහැ මට අනේ මේ ධ්‍යාන පහළ වුණේ නැහැ කියලා හොයනවා වෙනුවට මේක ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතුටුසිත ඒකට කියනවා ඉදුන් හිටු පහසුකම. දැනගත්තා නම් ඒක විනාඩි 2 3 මේ කයත් එක්ක ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ පුරාවට කයත් එක්ක ඉන්න පුරාවට gedara dure අඬ දබර, ගහන දරුව පිළිබඳ ප්‍රශ්න, හරක බාහන පිළිබඳ ප්‍රශ්න, රත්තරන් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න ආරවුල් මොකක්වත්ම නැහැ. ලෝකේ හා සම්බන්ධ සියලු අසහනයන්ගේ දරතයන්ගේ කයේ හිත පවත්වන මොහොතේ ඉන්න බෑ. පවතින්න බෑ. ඒ නිසා බුදුජානනාංශ කියනවා උඹට කාම සංඥාව අයින් කරන්න ඕන නම් මේ රූප අරමුණකට හිත දාන්නේ කියලා. අපි නිකන් හිත දාමු අද අපි කරපු ධර්ම සාකච්ඡාව. එචේ යම් කෙනෙකුට කරපු ප්‍රයත්න නිසා නැවත නැවත හිත යොදලා මම මේ ඉඳගෙන දැන් ඉන්නේ හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉන්න බවට මට පේන එක හෘතේ වස්තු ගැහෙනවා කියයි එක්ක ආනපාන පේනවා කියයි එක්ක පිම්බි මැකිලින් පේනවා කියයි ඒකෙන් දැනගන්න පුළුවන් මේ හීනක නෙවෙයි ඇත්ත වශයෙන්ම මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඕක තියා බලාන හිටියොත් මේකට අපි කියනවා කාමයේ සහ කාම සංඥාව දුරු කිරීම සඳහා රූපයකට හිත දානවායි කිය. රූපෙට හිත දැමීම සාර්ථක වෙච්ච අවස්ථාවක් ගමු අපි ඔය කමඨාන් සුද්ධ කරනකොට කියපු කතාවක එහෙම බලාන ඉන්නකොට එයාට සිද්ධ වෙනවා මම මේ ඉක්මන් කරන්න හදනවා හෝ අනුකට්ටියගේ මොලේට එක එක දේවල් රිංගවන්න හදනවා කියන එක නෙවෙයි මම මේ නිදර්ශන ගන්නේ කමඨාන් සුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කරපු ලේඛනවල එහෙම ඉන්නකොට මේ කය එnde එnde එnde තුනී වෙන්න පටන් ගන්නවා මේ ආනාපාන දිහා බලාන ඉන්නවනම් වැඩි වේලාවක් ආනාපාන දිහා බලාන ඉඳින්න ආනාපාන තුනී වෙන්න පටන් ගන්නවා පිම්බීම හැකිලින් බැලුණා ඒක තුනී වෙනවා. ඒ තුනී වෙනකොට මේ කයේ කොටස් තියෙනවා දන්නේ නැහැ. එක්කෝ ඒක සුනුසුනු වෙලා විසිරියා. එහෙම නැත්නම් මේක මේ හැඩේ හිතා ගන්න බැරි මට්ටමට කයේ මොනවදෝ වෙනස්කම් වෙනවා. එතකොට සරුවච්චන් ආංශය සඳහන් කරන ඔබ රූප අරමුණකට හිත දැම්මා නම් ඒ රූපාරම්මනේ සති සම්පජඤ්ඤේ සාර්ථක වෙනකොට රූපාරම්මනේ රූප සංඥාවක් මාර්ගෙන් ප්‍රතිස්ථාපන වෙනවා ඉඳගෙන හොඳට ඇත් දෙක වහගෙන ඉන්නකොට මම ඉන්න වගේ හැඟීමක් තියෙනවා. හැබැයි අර අතගාලා බලන්න පුළුවන් ඒ ගොරෝසු ගතිය, රළුපරළු ගතිය නෑ. මේක සියුම් වෙන්න පටන් ගන්නවා. උගක් භාවනා හොඳට කරගෙන ගියොත් ඉන්නවා තේරෙනවා. හැබැයි මේ මම සහ මම නොවේ කියලා වෙන් කරගන්න බැරි තැනකට යනවා. නිකන් හරියට මුළු ඇඟම නිකන් වලාකුලක් වගේ. එහෙම නැත්නම් මේ දුමාරයක් වගේ. අර මේ කියන කෙස්වල්ලෙන් යට පාතලෙන් උඩ හැමපිරිකේ උකොට ඇත්තා වූ මේ අජ්ජත් කොටස නිකන් සංඥාවක් බවටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ රූපය මේ රූප සංඥාවක් බවටපත් වෙනකොට මේ කයට ආස කරන කෙනාට හීන්දාලි දාන්න පටන් ගන්නවා. සහලවන්න පටන් ගන්නවා. බය වෙන්න පටන් ගන්නවා. කුමාර කුමරි සැපදීලා මේ කයට මැස්සෙක් වහන්න නැතුව හදාගත්ත කෙනාට අර කය දිහා බලනකොට මේ කය මේ දුර්වල වෙලා යනවා, දිය වෙලා යනවා, සියුම් වෙලා යනකොට නැත්තම් මේ රූපේ රූප සංඥාකේ මාරු වෙනකොට බලතැගේ මනසට මනා සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් තියනවාද කියලා. මනා මානසික සෞඛ්‍යයක් ඇති අසුවිරු ඥාන ඇති කෙනාටම් පේනවා භවනා දියුණු වෙනකොට ප්‍රතිපදා වැඩනකොට රූපේ ක්‍රමයෙන් රූප සංඥාවක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. ඒකට එයා දන්නවා ඒකට අනුග්‍රහ කළ යුතුයි. ඒකට සැකපොදන්න නරකයි. ඒකට ඇද්ද කරලා හයියෙන් හුස්ප ගන්න යන්න නරකයි. එහෙම කරනවා ඇත්තටම කරනවා. නමුත් පහුවෙනකොට තේරුම් ගත්තට පස්සේ මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා යන කතාවට අපි කියනවා අදිචිත්ත සික්ඛා. එතකොට ඒ අර සීල ශික්ෂාවක අපි කතා කරන වෙලාවේදී අදි සීල ශික්ෂාව කතා කරන වෙලාවේදී අපි ඉගෙනගත්ත පාඩමක් සීලය පිරෙන්නේ යමක් නොකර ඉන්න වෙලාවට කියලා. එතකොට මේ සමාධි ශික්ෂා නැත්නම් අදිචිත්ත ශික්ෂාවේ මේ සීල ශික්ෂාවට සමාන්තරව මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් සාරිපුත්‍ර සාංශ මේ දසුත්‍ර සූත්‍රයේ ටික නිපාතේ සඳහන් කරනවා අපි ඉස්සලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මූල කර්මස්ථානයේ හිත පවත්තපු යෝගාවචර නැත්නම් විතර්ක කරමින් විතර්ක කරමින් හිත පවත්තපු යෝගාවචර ටික වෙලාවකින් විතර්ක නොකරමින් මෙනෙහි නොකරමින් ආයාස නොකරමින්ම අරමුණේ හිත පවත්තන්න පුළුවන් වෙනකොට ඉස්සලා කරලා ප්‍රයත්න කරලා ආයාස කරලා කරපු දේ අනායාසයෙන් අප්‍රයත්නයෙන් සිද්ධ වෙන්න දකින්නකොට පේන ඔන්න චිත්ත ශික්ෂාව අධිචිත්ත ශික්ෂාව දිනු වෙනවා මේක මේ පරියන්කේදී මෙහෙම කිව්වට හුඟ දෙනෙක් හිතනවා ඒ වගේ දෙයක් කියනවා සක්මනේදී වෙන්න පුළුවන්ද කොහොමද ඒක අපි සක්මනේ අත්දකින්නේ කියලා සක්මනේ වුණත් අපි එකම සැරණ සක්මන් කරන්නේ නිතිපතා සක්මන් කරනවා නම් සබකෝල ගති නැතිනම් අපි පුරුදු කරන පුරුදුට යනකොට විනාඩි 20ක් 30ක් යනකොට හුඳුවට මේක අදි චිත්ත ශික්ෂා වැඩනකොට ආයාසයෙන් තොරව සක්මන සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි කියනවා අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. මෙනි කරන්න ඕනේ නැහැ. ඒකට හොඳටම තේනවා මං ඉඳගෙන නෙවෙයි කියලා. හොඳටම තේනවා මං නිදාගෙන නෙවෙයි කියලා. හොඳට තේනවා හිටගෙන නෙවෙයි කියලා. සද්දත් ඇහෙනවා. වේදනත් දැනෙනවා. හිතවිලිත් එනවා. ඒත් දන්නවා මම මේ ඇවිදින බවට හොඳට හිත තියෙන හැබැයි මම කරනවා නෙවෙයි කර දෙන්නා වාගේ. එහෙම නැත්නම් අපි කියනවා අනායාසයෙන්ම සක්මන සිදු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය මේක හරි නෑ මං දැඩිසේ මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් ආයාස කරන්න ඕනේ කිව්වොත් එimhe ඒකට කියනවා අදිචිත්ත ශික්ෂාව දන්නේ නැති කෙනා අර භාවනා ඉබේ සිදුවේගෙන යන තැනට යනකොට එයා ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැතුව හුස්ම ගනිමින් භාවනා කරපේකන හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එක්කෝ ඇස් දෙක අරලා බලන්න. එහෙම නැත්නම් සක්මන් කරන එක ආය ආයාස කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ වැරදි මේ අදිචිත්ත ශික්ෂා වශයෙන් වෙන්න ඉඩ ඇරලා කරන්න පුහුණු කරන එක කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මේ ඉන කවුරුවක්වත් උප්පත්තියෙන් ඔය එක පාඩමක්වත් ඉගෙන ගන්න නැහැ. ඒගොල්ල කරන්නේ හිතෙන්නේ මේ කය තුනී වේගන යනකොට හයියෙන් හුස්ම අරගෙන බලනවා අතගාලා බලනවා. ගෙදර ඉඳලා ගෙන ආපු අර දෙචිස් කුණපේ අනකොට කෑලි අඩු වෙලා තිබ්බොත් එහෙම ගෙදර කට්ටිය ඉන්වෙන්ටරි එක චෙක් කරනවානේ. කේසා ලෝමාන අකා දන්තා චෝකේ කියලා මේවා තිබුණ නැතුව ගියොත් එහෙම. ඒ නිසා යන්න ඉස්සලා චෙක් කරලා බලනවා මේ නැති වෙනකොට කොහොම හරි බඩු සෙට් එක තියනවාද කියලා. ඒක හැටි අර කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ මේ කාය ආසාව තියෙනකන් ජීවිත ආසාව තියෙනකන් අජිචිච්ඡ ශික්ෂාව ඉදිරියට යන්නේ ඕක මේ දිය වෙනවා බලබලා, තුනී වෙනවා බලබලා, ක්ෂය වෙනවා බලබලා, ලීන වෙනවා බලබලා, දිග්ගටම සතිය පවත්නවා නම්. අපි කියනවා කාය ජීවිත নিরপেক্ষව සතිය පවත්නවා කිය. ඒකට කිසිම කෙනෙක් උප්පත්ති ඥාන නැහැ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 30 අපවත් වුණා. උන්වහන්සේ කියනවා මේ තරම් ගැඹුරු සියුම් දේවල් යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි කියලා. මොකද යෝගාවචරය හැදිලා තියෙන්නේම කයට ප්‍රේම කරලා. අනිත් අයට ප්‍රේම කරවලා. ඒ නිසා මේ භාවනාදී කය තුනී වෙලා යනකොට රූප කර්මස්ථානේ තුනී වෙලා යනකොට රූප කර්මස්ථානයේ රූප සංඥාවක් බාටපත් වෙනකොට කොහොමද අනුග්‍රහ කරන්නේ? අර හුස්ම ගන්න බැරුව යනවා. සහලවන්න පටන් ගන්නවා. ඇඟ පුරා කූඹිනලියන වගේ පේනවා. හිටගෙනද ඉඳගෙනද මතක නැති වෙනවා. ඉඳපු ගමන් කෑල්ලක් හිටියේ කොහෙද කියලා මතක නැති වෙනවා. ඉතින් මේ යෝගාවචරය ඉතින් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාසන සම්පන්නෝ කියලා ආය සිහියලව ගන්න හදනවා මේ අතරමැගදී සිහි විකල් වෙලාද කියලා. ඒක වෙනවා. අන්නේම වෙනකොට තාම යෝගාවචරය දන්නේ නැත්නම් මෙන්න මේ වෙලාවේදී කල යුත්ත නොකල යුත්ත ඒ ශාන්සේ අහිංසකව කියනවා ඒ සියලු වැරදි උගන්නන ගුරුවරයාගේ දෝෂ කියලා. කිසිම යෝගාවචරයේ සහජයෙන් මේවා දන්නේ නැහැ. ඒ නිසා යාළුවව කතා කරවලා එයාට මේක උගන්නලා දෙන්න පුළුවන් වුණොත් ශාසනයක් tie ඉතුරු වෙලා. එහෙම නැත්නම් මේක නිමි પરම්පරාවට යනවා. මේ දන්නේ එක ඊගාව પરම්පරාවට යන්නේ නැහැ. එතන යෝගාවචින්න බැනලා බෑ. යෝගාචර වැඩි කරත් එයාලව කතා කරලා එයාට කියන්න වෙනවා මේ අධිචිත්ත ශික්ෂාවට යනකොට මේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට කාටවත් බය හිතෙනවා. කාටවත් නිකන් රහෙන් තල්ලු වුණා වගේ චකිත ගති පහළ වෙනවා අසරණ ගති පහළ වෙනවා ඒකාකාරී ගති පහළ වෙනවා නීරස ගති පහළ වෙනවා නිදිමත ගති පහළ වෙනවා බය පහළ වෙනවා මේක භාවනාවේ දියුණුවක්. නිසා වසංගන්න එපා. ඒකට ලෑස්තිලා යන්න නැත්නම් ඒක වාර්තා කරන්න. ඒක හිතන උගෝදෙනකක චරිතයට හරි නෑ. එහෙම නැත්නම් මේ දියුණුවක් නෙවෙයි. ඒක නිසා ඒව වසංගන්න හදන අනීමට කහ පාට ආලෝකේ පහළුණා, නිල් පාට ආලෝකේ පහළුණා කියනකොට නම් අන්න හරිය ආසාවෙන් කොල්ල ගණන් ලියනවා. නමුත් මේ තීන දේ ගෙවන් වෙන හැටි දකින්නවා කියන එක වාර්තා කරන්න පුකා පැකිලෙන්නේ. ඒ මොකද මේ ජීවිතේ පුරාවට නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් හිටියට මේ භාවනාව හරිනම් 6 දවසක් ඇතුළත 7 දවසක් ඇතුළත ඔවා සිද්ධ වෙනවා. භාවන කියන්නේ ඒ තරම මහා බලවත් දෙයක්. නමුත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා අපි අදිශික්ෂ අදි චිත්ත ශික්ෂාවේ ලකුණු කපා ගන්නවා. හැබැයි යෝගාවචරය ලකුණු කැපෙන්නේ නැහැ. ගුරුන්නාංශික තමයි ලකුණු කැපෙන්නේ. ඒ නිසා නානා ක්‍රමවලට යාට කියලා දෙන්න ඕනේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩි හිටියෙකුට දෙවෙනි භාෂාව උගන්වන්න ගියාම කොහොමද? පළවෙනි භාෂාව නම් අපි දන්නේ ඉගෙනගත්ත හැටිවත් මතක නැහැනේ. ආහන් මේ වගේ කියලා දෙන්න ඕනේ. ඉතින් නාකි වෙච්චාම අමාරු. පොඩි උන්ට නම් දෙවෙනි භාෂාවත් ලේසි තුන්වෙනි භාෂාව දැන් මේක ගෙදර ඉන්න බැරුවට ඇට පිටලා හොට බිම ඇනලා මෙහෙට එනවා. ඇවිල්ලිවලා පන්සිල් 8 සිල් රැක ගන්නත් බෑ හොරෙන් රැට කනවා. ඒක ලහනවා ස්වාමීන් වහන්සේ දොස්තර මහත්තයා කිව්වා මේ මේ ඩයබටිස් කියලා නම්බුකාර ලෙඩක් තියෙනවා. රැට ඉන්ජෙක්ෂන් එක ගන්න ඉතලා පාම් පිත්තක් කෑවට කමක් නැද්ද කියලා අපෙන් අහනවා. ඉතින් අපි ලොකු සංහසේ ළඟ හිටියලු මේ හාමුදුරගේ. ඉතින් දොස්තර මහත්තයා කිව්වලු මේ හාමුදුරන්ගේ ලෙඩේට රැට කන්න ඕනයි. ඒ හාමුදුරුවෝ කිව්වලු ලොකු හාමුදුරුවෝ යහන්දේ ඉන්නේ ලොකු හාමුදුරුවෙන් අහලා කරන්නයි කියලා. ඉතින් උපස්ථායකයා මිත්‍ර විතුණු නැත්නම් ඉඳලා තියෙන්නේ. උපස්ථායකයා ගිහිල්ලා ඇවිල්ලා ලොකු සංහසේගෙන් අවසරයි සාංශ මේ පොඩි ආහඳුරන්ගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දොස්තර මහත්තයා කියනවා රැයට කන්න කියලා ලොකු පොඩි ආහඳුරන ඔබ වහන්සෙන් අහන්න කියලා. අනේ මහත්යෝ සංසාරේ කෑව ඇති කියලා කියන්නේ කිව්වා. ඊට වැඩි ලේසිව ලෙඩෙන් මැරණ එක. මේ සමාදන් වෙච්ච ශික්ෂාපදයක් කඩලා කොහෙද යන්නේ? ඉතින් වයසට ගියාම අමාරු. අමාරු වුණාට බැරි නෑ. මටත් දැන් 65ක් වයස. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ ශික්ෂාවට අදාළව හික්මීමකට යනවනම් ඒකේ නා ඇතෙක් দমনය කරනට වැඩිය අමාරු වැඩක් කරන්නේ. අස්වැක් দমনය කරනට වැඩිය අමාරු වැඩක් කරන්නේ. දුන ශිල්පයට වැඩිය අමාරු වැඩක් කරන්නේ. වීණා ශිල්පයට වැඩිය අමාරු වැඩක් කරන්නේ. ඒක නිසා නිකන් ওই දන් දීලා මේ පින්කම් වලට හෙට්ටු කරන්න බෑ. සීල ශික්ෂාවෙන් ලැබෙන ආනිසංශ සමාධි ශික්ෂාවට ලැබෙයි කියලා හිතන්න එපා. සීල ශික්ෂානිසංස සීල ශික්ෂාට විතරයි. සීලානිසංස විතරයි. සමාධි ශික්ෂාට යනකොට රූපේ රූප සංඥාවක් පාටපත් වෙනකොට කොහොමද පිළිපදින්නේ? අන්න ඒක පිළිබඳ ශිල්පී හොඳට දන්නවා නම් ලෝකේ ඉන්න ක්වොන්ටම් ෆිසික්ස් දන්න දක්ෂම භෞතික විද්‍යාඥයෙක් බවට වෙන්න පුළුවන්. අද ඔය සර්න් කියන රටවල් පහක් එකතු වෙලා හදපු ලොකම විද්‍යාගාරේ. හැත්තම්ම 27ක රවුමක් තියෙන බටහිර ලෝකේ. ඒක ඇතුලේ තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල අණු දෙකක් එකට ගස්සලා කොහොමද වෙන්නේ කියලා බලන්නේ සේරම ටික ඔය රූපේ රූප සංඥාවක් බාටපත් වෙන හිතේ සිද්ධ වෙනවා. කවුරක්වත් හිතන්නේ අපිට ලොකු විද්‍යාගාරයකට වැඩි එකක් මේ මනුස්සාත්මය කියන්නේ අරමුණක් දිහා බලලා රූපේ කය හෝ ආනාපානේ හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ හෝ බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒක වෙනස් වෙන ටික මාලයකට මල් ලැබුණා වගේ හොඳට පිළිවෙලට බලාන හිටියොත් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලට පෙන්වන්න ඕනේදී ඔය මොනම වේදමක්වත් නැතුව. අපිට බුදුරජාණන්සේ කියලා දෙනවා මේකට කියනවා ද්‍රව්‍ය අද්‍රව්‍ය බවට පත්වීම කියලා. ලොකු සාංශික සමත විදර්ශනා භාවනා මාර්ගයේ අන්තිමට ලියලා තියෙනවා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියන මේ ගනුදෙනුව ඔය අයින්ස්ටයින් කිව්වේ E mc2 කියන සමීකරණේ අපේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා. අපි හැබැයි අයින්ස්ටයින් විතර සලකන්නේ නැහැ බුදුහාමුදුරන්. අයින්ස්ටයින් සුද්ධනේ. නිසා අපේ දරුවෝ සැලුට් එක ගහන්නේ අයින්ස්ටයින් තමයි. නමුත් අයින්ස්ටයින් සැලුට් එක ගහලා තිනේ බුදුහාමුදුරන්ට ඒක දැන් තේරෙනවා. භාවනා කරන කෙනාට තේනවා මේ රූපේ රූප සංඥාවක් පාටපත් වෙනකොට එනේ චිත්ත අධිචිත්ත ශික්ෂාව ජාතකෙන් එන එකක් නෙවෙයි. ඥානෝලින් එන එකක් නෙවෙයි. අම්මා අප්පාට දෙන එකක් නෙවෙයි. බුදුරජාණන් සිතාම අමාරුවෙන් දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියන විදිහට දෙන්න බැරි දෙයක් මේ බුදුහාමුදුර අපිට දෙයි. මෙහෙම අතින් අල්ලලා දෙන එකක් නෙවෙයි මේ. බුදුමාකාර ඉවසිල්ලකින් ඒක බුදුහාමුදුර කරන්නේ. මොකද කවුරක්වත් මේ වගේ දෙයක්කට භාවනා කරන්න කියන එක දන්නේ නැහැ. ඒත් එයා නලවලා හරි ගස්සලා ආ කමන්නේ ආනපන දිගටම බලන්නකෝ. පිම්බීම හැකට මිස අධිකටම බලන්න. වම දකුණ දිහා අධිකටම බලන්න කී කියනකොට මෙයාට වෙලාවක කියනවා දිගට බලනකොට නම් ස්වාමීන් වහන්සේ එnde එnde එnde මේක තුනී වෙනවා කියලා. ඒක කියන්නේ නිකන් දිව හැපිලා වගේ. වැරදිලා වගේ කියන්නේ. නමුත් ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි මේ අදිසික්ක අදිචිත්ත ශික්ෂාව කියලා. මෙයා හිතන්න කවදාද යෝගාවතර මේක අල්ලගත්තයි කියලා. එතකොට එයා දන්නවනේ මේ ගෙවන් වෙන තැනයි වැඩේ තියෙන්නේ කියලා, ක්ෂය වෙන තැනයි වැඩේ තියෙන්නේ කියලා, නිරුද්ධ වෙන තැනයි වැඩේ තියෙන්නේ කියලා. එතකොට ඒ යෝගාවචර කීත හැකි ආස්වාස ප්‍රස්වාස බලනකොට ප්‍රස්වාසයේ කෙලවර විතරක් බලන්න. පිම්බීම හැකිලිම බලනකොට හැකිලීමේ අන්තිම විතරක් බලන්න. පැයකනම් භාවනා කරන්න ඕනේ හුස්ම රැලි දෙක තුන බලනකොට හිත නිකන් රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කැපුවා වගේ කාගෙන බහිනවා. ඒක පළවෙනි දවසේ වෙන්නේ වැඩමුළුවක දවස් 7-8ක් කරගෙන යනකොට තේරෙනවා. ආස්වාසේ ප්‍රසවාසේ අන්තිම හැකිලීමේ අන්තිමගේ බලාන යනකොට ඒහා සමාන සම්පතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක සියල්ලම නෙවෙයි. මේක වැඩ ගොඩක් තියෙනවා. ඉතින් කවදා හරි හිතුනොත් අපිට පුළුවන් වුණොත් මේ රූපයේ රූප සංඥාවක් බාටපත් වේගෙන යනකොට එතකොට කහ පාට පේනවා නිල් පාට පේනවා පහසු කන් දැනෙනවා සතිය වැඩෙනවා දැන් මෙව්ව ටිකම ඊගාවට කෙලේශයක් වෙනවා. අර ආලෝකයට මනාපේ නිසා කෙලේශයක් වෙනවා. එන පිරිසිදුකම නිසා කෙලේශයක් වෙනවා. මේ වැඩෙන සතිය නිසාම ආඩම්බරයක් හිතට එනවා. මට දැන් හොඳට ඥානෙ පහළ වෙලයි කියලා කොච්චරද කියනවනම් මේ ටික එනකොටම රහත් උනායි කියලා හිතෙනවා. මහජීසයිඩෝ ස්වාමීන් වහන්සේ ඒ ටික ලියන පොතේ ඒ පරිච්ඡේදේ විශාලම පරිච්ඡේදේ. භාවනාව මෙතෙන්ද ගිය ගමන් යෝගාවචරයට යම් ප්‍රතිඵලයක් ලැබිච්ච ගමන් යෝගාවචරයක තණ්හාවෙන් බලනවා, දික්ඛෙන් බලනවා, මානෙන් බලලා හරි හරි හරි. දැන් මගේ වැඩේ හරි. ගෙදර ගිය ගමන් කියනවා මට දැන් උද්‍යප්පේ ඥානෙ පාලුණා. මට මේ සංකාරූපෙක්කත් ආවනේ. චතුත්ථ ධානය මම දැන් ඉන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් අයින් වෙන්නකෝ. මට නැත්තම් වඳින්නකෝ. හම්මද වල ඉතින් ගෙදර කට්ටිය දන්නවා පිස්සු හොඳ ඒක හැදිලා තියෙන්නේ කියලා. ඒ මිනිස්සු මේ ලුණු මිදිස් කන මිනිස්සුනේ. මේ හොල්මන නෙවෙයිනේ. ඉතින් දවස් දෙක තුනක් යනකොට ඔන්න වහ කනවා. ඇයි මේ රහතන් වහන්සේ වගේ උඩින් යන්න ගිහිල්ලා තල්ල කඩා ගත්තට පස්සේ ගෙදරින් මිනිස්සු බannෝ අල්ලපු ගෙදරින් මිනිස්සු ඊට වැඩි hina යනවා. ඕන් ගිහිල්ලා උඩින් ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඒ ඒ අර භාවනා කරනකොට ලැබෙන හොඳ කෑල්ල අපි කියන හිතුවපැතු සම්පත්‍ය ටික අන්තිමට ආව කැපෙන්න පටන් ගන්නවා. ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ අන්න එතන පටලව ගන්නෑ තණ්හාවෙන් ගන්නෑ මාන්නෙන් ගන්නෑ දිටියෙන් ගන්නෑ මෙව්වා මේ తాවකාලික දේවල් ඒ තියේදී අරමුණ අතර අමතක කරන්න එපා ඒ තියේදී සතිය අමතක කරන්න එපා ඔය පස්සේ ආපු අඟනි සායිස්රහපුව කන අමතක කරන්න එපා ඉස්ලාම පටන් ගත්ත තැනට යන්න බුදුජානකේ මොන පිම්මද පැනලා තියෙන කියලා හිතාගන්න ලැබෙන ප්‍රෝජනෙම තමයි Tamanට අවශ්‍යිත හිටින්නේ ප්‍රඥා ශික්ෂාව නැත්තම්. ඉතින් ඒක මේ ලෝකෙට ගැලපෙන්නේම නැහැ. මොකද ලෝකෙට වෙලා තියෙන්නේ ආලෝකය පහළ වුණා නම් පාටියක් දැම්මා. ඥානය පහළ වුණා නම් පාටියක් දැම්මා. බුදුන්සේ කියනවා ඔක්කරන්න යන්න යන්න තමන්ගේ තියෙන ඒ තණ්හා මාන දිට්ටි වැඩෙන නිසා සත්පුරුෂයන් ඇසුරු කරන්න. ඒව දැක්කට ಗುಣ වඩන්න, ಗುಣ වසාගෙන ජීවත් වෙන්න කියලා ලොකු සංසය ලියලා තියෙනවා. හැම ගුණයක්ම වඩන්න. හත්ති ශිල්පේ වඩන්න. අස්ස ශිල්පේ වඩන්න. ධනු ශිල්පේ වඩන්න. හැම ශිල්පයක්ම වඩන්න. හැබැයි නිකන් දෙකට ගණන් කරන්න බැරි කෙනා වගේ ඉන්න ඕන. භාවනා කරලා ඔය ඔක්කොම වඩන්න ඕබාස ඥාන පීති පස්සද්දි ඔක්කොම වඩන්න. හැබැයි කාටවත් කියලා කඳුලක් එළියට හලන්න එපා. ඒක දැකලා නැහැ ලොකු ස්වාමීන් වහන්සේ අපේ. මහා හිමාලය පර්වතේ වගේ. කද්දාකත් කිසිම තැනක කටවරතගෙන නැහැ. සියලු ගුණ වඩපන්. සියලු ශික්ෂාවන් වඩපන්. හැබැයි ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. බල ඇත්තේ නමුත් කොන්දපන් නැති මිනිහෙක් වගේ හිටපන්. ඥාන ඇත්තේ නමුත් මෝඩෙක් වගේ හිටපන්. පණ ඇත්තේ නමුත් මැරිච්ච කෙනෙක් වගේ ඉඳලා ಗುಣ ටික රකින්න කියනවා. අද තියෙන මේ මේ ಗುಣ මඳ මිනිස්සු නටන්න හදන නැටිල්ලත් අපිට මේ තේරවාදයේ උගන්නන මේ සියලු ಗುಣ ඇත දැනගෙන ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ අකුලගෙන ජීවත් වෙන එකත් අතර උත්තරද්‍රවේ දක්ෂිණද්‍රවේට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් යම් දවසක මේ සික්ඛානුත්තරිය හලකලා ප්‍රඥා ශික්ෂාවට ගියා නම් ඔන්න තේරුම් ගනි බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. සියලු හැකියාවන් තිබුණට මැස්සෙක් මරන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ් වගේ පිස්තෝලේ ගත්ත ගමන් තිබ්බ ටක් ගාලා එතන කඩු ශිල්පේ වගේ නිකන් MGR නාන්තන් MGR වල්සන්ඩ් කිවා ගෑවට ගෑවා ගෑවා ඒ වැඩ මොකුත් නැහැ මොකක්වත් නැහැ හැබැයි ළඟට ආවොත් නාලාගිරි යතත් වෙනකොට කිව්වේ පුදුරජානනාන්තේ උඹත් ඇතා මාත් ඇතා උඹ ඔය කරන වැඩෙන් අපායන් මට උඹට පස්ස විමාන්නන්න පුළුවන් අත් දල ටිකෙන් අල්ලපම කරන්න යන්නේ. මම උඹට කියනවා කරන වැඩේ කතයි කියලා. ඇතා දන ගහ. බුදුරජාණන්සේ අබේ මුද්‍රාවට මොකද්ද කරන්නේ? අත් දෙක මෙහෙම කරලා පෙන්නවා. පිස්තෝලේ ගන්නෑ. කඩුව ගන්නෙත් නෑ. මොකක්වත් නෑ මෙහෙම කරලා පෙන්නවා. ඉවරයි. ඒ හැම ශිල්පයක්ම වඩන්න ඕනේ. වඩලා ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ මොකක්වත් දන්නේ නැති අහිංසක සෝපාකටත් අහිංසක පටාචාරාවටත් කිසాగෞතමීට සියල්ලටම සමසේ සලකනවා. ඉතින් ඒක නිසා ඒ ශික්ෂාට ගියාට පස්සේ තේනවා සික්ඛානුත්තරිය කියන්නේ සීල ශික්ෂාම නෙවෙයි. හැබැයි ඒක නැතුව යන්න බෑ. එහෙම නැත්නම් අධිචිත්ත ශික්ෂාම නෙවෙයි. ඒක නැතුව යන්න බෑ. ප්‍රඥා ශික්ෂාදී සියලු ගුණ වඩන්න. සියලු හැකියාවන් අපේ දරුවන්ට උගන්වන්න. ඔය කිසි දෙයකට බය වෙන්න එපා. හත්ති ශිල්පේ දැනගත්තයි කියලා, අස්ස ශිල්පේ දැනගත්තයි කියලා, ධනු ශිල්පේ කවදාකවත් වරදින්නේ නැහැ. උට කියන්න හැබැයි වැඩේ ඉවර නෑ ගොයියෝ. ඉවර වෙන්නම් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වඩන්න ඕනේ. ඒ ඔය ශිල්ප දාන කට්ටියට හරි ලේසි කියලා දෙන්න. හැබැයි කුඩුම්බේ කඩලා ගන්න ඕනේ. හොම්බ බිම ඇනලා මට්ටම් කරලා ගන්න ඕනේ. මොකද නැත්තම් ඔය ශික්ෂා දාන්න කට්ටියට අං ඇවිල්ලා තියෙනවා. අං කපන්න ඕනේ. මට්ටම් කරලා ගන්න ඕනේ. ගත්තට පස්සේ හරි හොඳට පිහිටනවා. ඒක නිසා අපි ළඟ තියෙන හැම දක්ෂකමක්ම හැම හැකියාවක්ම හැම ශිල්පයක්ම මේ අතදරුවෙක්ගේ මට්ටමට වටන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට යනකොට විශේෂයෙන්ම ප්‍රඥා ශික්ෂාවට ගිහිල්ලා හැම මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආලෝක පීති පස්සද්ධි ඥාන අදිමොක්ක උපේක්ඛා මේ සියලුම දේවල් මාව රවට්ටන්න පුළුවන් මම භාවනාවේ ලැබුණාට පස්සේ ඒකට උදම් මැනුවොත් එක තැන කරකවෙන්න පටන් ගන්නවා ආද්ද භාවනා ලෝකෙදී බලනකොට පේනවා කී දෙනෙක් බාගෙට තැම්බිච්ච අල කාලා බඩ නරක් කරගෙන ඉන්නවාද කියලා. අලේ තැම්බෙනකන් තියන්න ඉස්සලා කාලා. මම බුරුමේ ඉඳලා එන්න හදනකොටත් කේමනන්ද සාංශ මට ලියලා තිබුණා දැන් මේ කවුරුත් නැහැ එන්න කියලා. ඉතින් මං ගිහලා පණ්ඩිත සාංශට වැඳලා කිව්වා මං යනවායි කියලා. හොඳයි. ආයි කවදාකවත් නැහැ එහෙම මේ තියාගෙන ඉන්න ගතිය. දැන් ඔබ ගිහිල්ලා මොකද කරන්න කියලා. ඉතින් මං කෝ අයියේ භාවනා කරන අයට උපදෙස් දෙන්න හදනවා කියලා. තෝ බාහකට තැම්බිච්ච allele අර මිනිස්සු බඩ එකක්ම හදනවා. ඉස්සෙල්ලා තමන්ගේ වැටි කිවර කරන යන්න ඕනේ කිව්වා. දැන් ඉතින් අර අංග අහගෙන ඇඳගෙන ගියේ මම එහෙම නිකන් නිකන් ගැරන්ටි හැවක් වගේ தත්තරපත් කරා. ඊට පස්සේ මං කිව්වා සෝන්සිං ඒ ඒ නිස්සන්වනේ මට එන්න කියන්නේ මට ඕන එකමකට නෙවෙයි එතින් ගියාම. නෑ ඒක නෙවෙයි මේක සාසනයක්. යනවනම් තමන්ගේ වැටි කරන යන්න. මං කොච්චර කල්යයිද? උඹ වයස වැඩි. එහෙම කල් කියන්න බෑ. මට කියන්න බෑ. ඉඳලා ඉවරයක් කරන ඵලයක්. මං කොයි දින අවුරුද්දක් එහෙම කියන්න බෑ. මේක ඉඳලා ඉවර කරගෙන යන්න. ඉතින් මේ හැවිල්ලා බලනකොට මේකේ තියෙන නරි නාටක දිහා බලනකොට අද අද භවනා ලෝකේ සෝරි කියලා හිතෙනවා. ඒ මිෂන් මේ ශික්ෂානුත්තරය විශේෂයෙන්ම ප්‍රඥා ශික්ෂාව අහු වෙලාම නෑ මොකද අද භාවනා කරන්නේ සෝබනේට. අද භාවනා කරන්නේ රැල්ලට අහු වෙලා. රට්ටු භාවනා කරන්න නිසා. භයානකයි. කවදාවත් කරන්න එපා. විහිළුවටවත් එපා. 33000 කරන්ට් එක අල්ලන්න එපා. හෑන්ඩ් ග්ලව්ස් දාන්න නැතුව. ඔය 230 නම් ගාවට වැදින්න නැතුව, මැරෙන්න නැතුව බේරෙන්න පුළුවන් 120ත් පුළුවන්. ඔය බැටරි කරන්ට් එක පුළුවන් DC 33000 66000 123000 අල්ලනව නම් දෝතිම් අල්ලන්න. දැනගෙන කරන්න ඕන. දැනගෙන කිරුවොත් පටලෙන්නෙත් නැහැ. ඒ නිසා අනිකු සීලම ශිල්පාණුව සීල අධි සීල ශික්ෂා අධි චිත්ත ශික්ෂා අධි ප්‍රඥා ශික්ෂා කරනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන්සේ කොහාටද ගෙනියන්න හදන්නේ සියලු හැකියාවල් දීලා සියලු හැකියාවල් පුරුදු කරලා එකක්වත් නැති අහිංසකකම තියාගන්නේ මොනවත්ක්ම නැති අහිංසක විදිහට ජීවත් වෙන්න කියන භික්ෂුවක් කියලා කියන්නේ එහෙම කෙනෙක්. භාවනා කරන හැම කෙනෙක්ම භික්ෂුවක්. භාවනා කරන හැම කෙනෙක්ම භික්ෂුවක්. ඒ නිසා යම් කෙනෙකුට බල මේ අන් වෙනවා වගේ ගංගාසන්ට අං ආපුවාම ওই නීරට තියලා අනින්නේ. ගස්වලට තියලා අනින්නේ උන් අංගයට කහනවා උගේ. ඉතින් නිකන් ඉන්න බෑ. ඒ වගේ භාවනා කරන අයටත් මේ පොඩ පොඩක් හරියනකොට අනික් කට්ටට වැඩ පෙන්වන්න හදනවා. ඒ කියන්නේ ඒ කියන්නේ අර ප්‍රඥා ශික්ෂාවේ නැතිකම. ඉතින් ඒක දකින්න ඊට වැඩිය තෙදවත්ව කල්යාණ මිත්‍රෝ දකින්න ඊට වැඩිය තෙදවත් බලවත් වෙච්චි සත්පුරුෂෝ දකින්න ඊට වැඩිය තෙදවත් බලවත් වූ සද්ධර්මයේ අහන්න ඕන. ඒකල හිතන්න ඕනේ අපි ඉන්නේ බරපතල પરම්පරාවක. මේක තේරවාදී પરම්පරාව කියන්නේ පොඩි එකක් නෙවෙයි. ඒ પરම්පරාව අපි කවුද? සරුවචනාංශෙත් එක්ක බලන්න මොනවද මේ අපි කෑ ගහන්නේ? සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් එක්ක බලන්න මොනවද අපි මේ කෑ ගහන්නේ? අපි මෙතෙක් ගෙනා પરම්පරාවේ තියෙන ගුණත් එක්ක බලන්න මොනවද අපි කෑ ගහන්නේ? හැබැයි අපිට සුදුසුකමක් තියෙනවා මේක තව දියුණු කරගෙන යන්න. ආනේ සික්ඛාව. එතම හික්මීම. එහෙම නැත්නම් මේ අහිංසකකම නොකිරීමෙන් යමක් නොකිරීමෙන් කරන දෙයක්. ඉතින් කවුරු හරි නටන්න හදනවා නම් කවුරු හරි වැඩ පෙන්වන්න හදනවා නම් කවුරු හරි අන්ධහැර පාන්න හදනවා නම් කවුරු හරි කියා පාන්න හදනවා නම් ලොකු සාංශ කියතුනා දුරින්ම දුරුවන් කරන්න කියලා. රහත් වෙලා තිබුණ ප්‍රශ්න නැහැ. රහත් වෙලා තිබුණ ප්‍රශ්න නැහැ. පැත්තකට දාපුවම පවදාකවත් එන්ස තමන් ගැන තමන් හිතනවා මම දැන් තිබුණට වැඩිය හොඳයි කියලා ඒක හැම වෙලාවෙම අව탁සීරු කරන්න කියලා. එතකොට කෙලවරටම යන්න පුළුවන්. අනේ ඒ විදිහට මේ සික්ඛානුත්තරිය පුරුදු කරපු කෙනාට බුදුරජාණන් සාරිපුත්‍ර සාංශ කියනවා පරිචර්යානුත්තරිය කියලා පහරිචර්යානුත්තරිය කියලා මෙහෙව් කෙනෙක් මේ වගේ මේ ශිල්ප කරන කෙනෙක් කාටද සේවයේ සලකන්න සලසන්න ඕන කාටද අපවස්ථාන කරන්න ඕන කියලා පරිචරි පරිචරි කියලා කියන්නේ සේවනයෝ සේවය ලබා දෙන්න ඕනේ. භික්ෂුව කාටද සේවය ලබා දෙන්න? භාවනා කරන යෝගාවචරයේ කවුරු කියන බහටද නැමෙන්න ඕනේ. බුදුජානක කියනවා ලෝකයා රජ්ජුරෝ කියන බහට නැමිලා රාජකාරී කරන්න පෙළ ගැහිලා ඉන්නවා. ආණ්ඩුවේ ජොබ් එකක් ඉල්ලනවාද? හාමුදුරු පෙළපාලියනවා ආණ්ඩුවට කඹරන්න නැහැ කියලා. ලංකාව විතරයි ඉස්සෙල්ලාම රාජසේවයට භික්ෂු යොදවලා භික්ෂුව 16ක් බාටපත් කරපු පළවෙනි රාජ්‍යය. ඊට පස්සේ බුරුමෙත් දැන් කරනවා. බුරුමේ කරන්නේ කෙලින්ම අතින් අල්ලලා නෙවෙයි හැබැයි මේ වැඩේම කරනවා. සකල සිරින් පිළිමේ ශ්‍රී ලංකාවේ තමයි ඉස්සෙල්ලාම භික්ෂු රාජ සේවයට දෙවි. ශාස්ත්‍රීය සේවයට දුව සංඝයා. සංඝයාත් කිල්ලෝ අයිතිවාසිකම්. භික්ෂු උරුමේ සහ භික්ෂුගේ අයිතිවාසිකම් සහ භික්ෂු දේශපාලනේ බැසා. ඊට පස්සේ බ්‍රාහ්මණයන්ට උදව් කරනවා. ඒ කියන්නේ බමුණන්ගේ තියෙන යාග හෝම වලට උල්පන්දන් දෙනවා, ගොම්පසල්ලන් දෙනවා අපේ කට්ටිය. බමුණන්ගේ වැඩවලට. ඊට පස්සේ මුදලාල්ලාගේ වැඩවලට. ගෘහපතියන්ගේ වැඩවලට. මේ ඔක්කොම කරනකොට යෝගාවචරයක් වශයෙන් බුදුරජාණන් කියන එහෙම එහෙම කරනවා තමයි රට්ටු එහෙම කරනවා දැන් රාජ්‍ය සේවයක් කරනවා તો කොහෙන් ජීවත් වෙන්නේ? බහුණන්ට සේවය කරන්නේ තු මොනෝ කරන්නේ? ඊට පස්සේ මුදලාලි කෙනෙක් දෙන ජොබ් එක කරන්න තු මොන කරන්නේ? ඒක කරපන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි හීනයි කම්මව පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒ වෙනුවට බුදුරජාණන් කියනවා බුදුන්ට සේවය කරපන්. ශාසන සේවාව කරපන්. බුද්ධ ශ්‍රාවකයෙකුට සේවය කරා. මට නම් හිතෙන්නේ බුද්ධ ශ්‍රාවකයෙකුට සේවය කරනවා කියන්නේ මේ තමන්ගේ ශික්ෂාවට සේවය කරගන්න. තමන් මේ රකින්න සීලයට ගෞරව කරන්න. තමන් මේ රකින්න සමාධි භාවනාවට ගෞරව කරන්න. සේවා කරන්න සේවා කරනවා කියලා කියන්නේ ඒ අනුව වචනේ හදාගන්න. ඒ අනුව ක්‍රියාව හදාගන්න. ඒ අනුව ජීවන රටාව හදාගන්න. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව. ඉතින් අපිට මේ භාවනාවේ ඉදිරියට යද්දි අපිට බැන්නම් කට පරිස්සම් කරගන්න. ඉතින් මායයට තමයි අපි දීවේ කරන්නේ. කෙලෙස් වලට තමයි දීවේ කරන්නේ. අපිට මේ ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දාගෙන ව්‍යාපාර කරන වෙනුවට අදාළ වැඩ ටික කරන තරම් අපිට සම්මා කම්මන්තේ තේරෙන්නේ නැත්තම් අපි ඉතින් මායයට සේවය කරන වෙනවා. සම්මා ආජීවය බුදුරජාණන් දීලා තියෙන සම්මා ආජීවය තමයි භික්ෂු પરම්පරාව කියන්නේ. අපේ ආජීවය මොකද්ද? හිඟා කණේ. ශ්‍රේෂ්ඨම ජීවිතේ. පිඩුසිඟා වැඩි. පේනවනේ දසංගය ටික පොලිමට එනකොට පිනිසු ගාඩ එනකොට මොන්න තරම් ලස්සනද කිය. බුදු කෙනෙක් නොහිටියා නම් අද සිංගප්පූ ගියොත් සිංග මේ පින්ඩපාතේ කෙලින්ම හිරේ. හිඟා කෑම තහනම්. ඇමරිකාවේ ගියොත් පින්ඩපාතේ කෙලින්ම හිරේ. ඉන්දියාවෙත් නෑ ආද. ඉන්දියාවෙත් පින්ඩපාතේ කියලා කවුරක්වත් බදන්නේ නෑ. බලන්න අපි අරසා කළ තියෙන දේ. විචු සේවය කරන තමන්ටමයි තමන්ගේ යම් ශික්ෂාවක ඉඳලා ඒ ශික්ෂා නිසා ජීවන රටාවේ පහසුවක් ඇති වුණා නම් අසහනිය අඩුවීමක් ඇති වුණා නම් මානසික ආතතිය අඩුවීමක් වුණා නම් ඒකට දෙයියන්න බුදුන්ට වගේ සලකනවා. ඒ කියන්නේ සීල ශික්ෂාවටම සලකනවා. මම යම් භාවනාවක් කරනකොට මට මේ රූප කර්මස්ථානේ නැත්තම් රූපාරම්මණය රූප සංඥාවක් බවට පෙරලිමින් යන බව දැක්කනම් බුදුජානසේ සඳහන් කරන්නේ ගහලා එලෙව්වත් එතනින් යන්න එපා. මොකද මේක හැමදාම වෙන්නේ නැහැ. ඒක නොවෙනවනම් රජසැප දුන්නත් රෑ යන්නේ කියලා තියෙනවා. තමන්ගේ තිබුණ අධිචික්ත ශික්ෂාව පිරිහෙනවා නම් මොන්න තැප දුන්නත් නොකිය ගියත් ප්‍රශ්නයක් නෑ. මොකද අපි පැවිදිලා ඉන්නේ අපි යෝගාවචරකම ගත්තේ කාටවත් පහඳින්න නෙවෙයි. කාටවත් ගොම්පසල්ලන්න නෙවෙයි. කාටවත් පාරිචර්ය කරන්න නෙවෙයි. බුදුහාමර කියනවා බුද්ධ රත්නයට කරපං. එහෙම නැත්නම් සංඝ රත්නයේ වශයෙන් Tamanටම Tamanගේ මේ භාවනාව හැදෙන, වැඩෙන නැත්නම් අපි කියන අනුග්‍රහ වෙන සප්පාය කරනු සලසන දෙයට පාරිචර්ය කරන්න. ඒකට කියනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. අද භාවනා කරන ගියෝ ඇත්තටම සංඝයාට වැඩිය හොඳට භාවනාව කරනවා. හැබැයි කට පරිස්සම් කරන්න දන්නේ සම්මා වාචා දන්නේ සම්මා කම්මන්ත දන්නෙත් නැහැ. සම්මා ආජීවයේ වශයෙන් අපි මේ අත්ත සම්මා පණිදි එහෙම නැත්නම් අර්ථ සිද්ධිය එහෙම නැත්නම් අත්ත කුසලය කියන එක දන්නේ නැති නිසා මේ භාවනා කරන අය මේ අනිකුත් පිස්සු කෙලින පිස්සු කෙලින්න හදනවා. එතකොට පිස්සු පියාට්ට වෙනවා. එතකොට පිස්සු හොඳේ කැහැදෙන්නේ. එයා දැනගන්න ඕනේ කෙට වෙච්ච කෙල්ල ලොකු වෙච්ච කෙල්ල ගෙට ගන්න ඕනේ. පුරුෂාන්තරය දැම්මොත් මොකද වෙන්නේ? පුරුෂය අනුකම්පා කරයිද මේ අලුතෙන් වැඩි විපත් වෙච්ච ගෑනු ළමයි කණේ අපි අරස කරන්න ඕනේ කියලා. ඔය රිලෙවියන්න මොකද වෙන්නේ? ඊට හපන්නේ. තා භාවනාව හරියනනම් කෙල්ල ගෙට ගන්න කොල්ලා එන ඇටි හරිනෑ. එහෙම කතාවක් අහලා තියෙනව නේ. කොල්ලා එන හැටි යන්න කෙල්ල ගෙටකම් කියලා. ඒ නිසා Taman දැනගන්න ඕනේ Tamanගෙම මේ රකින්න සීල් සමාධි ප්‍රඥාවට අනුග්‍රහ කිරීමක් වශයෙන් ওই පිස්සු පිටහටත් එක්ක ගන්දිනු ඕනේ. ඒ කට්ටිය අයින් කරන්න යන්නත් එපා. මොකද අයින් කරන්න කිව්වොත් හතුරු වෙනවා. හිමීට වමට සිග්නල් දාලා දකුණට කපන එකයි කරන්න තියෙන්නේ. දකුණට දණ්ඩ වගේ සිග්නල් එක දාලා වමට කපලා යන එකයි තියෙන්නේ. එහෙම නොවුනොත් මේ වට කරගන්නවා පිස්සු පියාට. ඒක නිසා Taman දැනගන්න ඕනේ Taman ගත කරන ජීවිතේ Taman මේ කරන Brahmacharya එහෙම නැත්නම් Taman කරන මේ මේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල තව තවත් කල්යාණ මිත්‍රාශ්‍රයට ලක් වෙන විදිහට ඒ අනුග්‍රහය ඒ පැත්තට තල්ලුව දුන්නේ නැතුව මේ හොද හොද මඩි දාන වගේ මේ පිටු පිහට්ටොත් එක්ක ඉඳගත්තොත් එහෙම ඉවරයක් කරන්න බෑ. අන්තික ඊට පස්සේ ඒ ඒ පිස්සම් පිහට්ටන්න බැලලා වැඩකුත් නැහැ නේ. Taman එපාය දැනගන්නේ. ගෙට වෙච්ච කෙල්ලෙපාය දැනගන්න කුල කිද්දර කැදුනා නම් පුරුසාන්තරයට යන්න හොඳ නැහැ කියලා. වීදි දරුවන්ට ඒක නැහැ. වීදි දරුවා තාත්තා කවුද කියලා දන්නෙත් නැහැ. අම්මත් කරන්නේ ලොකු වෙච්ච ගමන් කීයක් හරි හම්බ කර ගන්න ගන්නවා. ඊට වඩා වෙනස් කුල ගෙවල් වල. මේ තේරවාදේ කියන කුල ගයක්. ඒ නිසා යම් කිසි කෙනෙකුට සීලේ හරි ගියා නම් එයා වෙන්නට වැඩි පරිස්සම් වෙන්න කියනවා. කයත් හිතත් මෑත් කරගෙන රූප දිහා බලන්නේ කියලා. කයත් හිතත් මෑත් කරන සද්ද අහන්නේ කියලා තියෙනවා. කයත් හිතත් මෑත් කරන ගන්ධ රස පහස විඳින්නේ කියලා තියෙනවා. මොකද දැන් ලොකු වෙච්ච කෙල්ලෙක්. ඊට පස්සේ සමාධිය යම් තැනක නම් හරි ගියේ. ඒකට අනුග්‍රහ කරන්න. ඒකට පරිචර්ය කියලා කියන්නේ ඒකට සේවය කරන්න. සේවනය කරන්න. ඒක හැමදාම නෑ. මේකට තමයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය නැති කාලෙක කොච්චර කෙරුවක්වත් අපිට ඒක හදන්න බෑ. දැන් අපිට තියෙනවා මේ ශාසන සම්පත්තිය තියෙනවා. ඒ නිසා කාට හරි සීලේ පිහිටි ගතියක් තියෙනවනම් කට පරිසම් කරගන්න අනවශ්‍ය වැඩවලට පෑහෙන්න සීහෙන්න යන්න එපා. ජීවන රටාව ගැන නැවත නැවත හිතන්න. කවුරුත් සූරකණ්ඩ යන්න එපා. කවදාකවත් ඒ අනවශ්‍ය දේවල් වලට අත දාලා පැහිය වෙන්න, අක්ක වෙන්න, අයියා වෙන්න, මුදුන වෙන්න, අය මේ මේ ගරු වෙන්න හදන්නේ නැතු ඊට මිට වැඩිය අහිංසක වෙන්න බලන්න ඕනේ. සමාධි ශික්ෂාවට හරි ගියා නම් සමාධි ශික්ෂාව රූපේ රූප සංඥාවක් බාටපත් වෙන තුනී බාටපත් වුණා නම් දිවා රාත්‍රී බොහෝම සද්ධාවෙන් නිතිපතා ආදර ගෞරවයෙන් නැමී සිටීක සම්පාදනය කර ගන්න ඕනේ හරියට ගොඩ ගොවියා වැස්ස වහින වෙලාවේ Tamange කුඹරහ ගන්නවා වගේ. වැස්ස වස්ස ගන්න බෑ. සීගන් සීගන් කියලා වැඩ කරන ගොඩ ගොවියෙක් වගේ ඒ වෙලාවේ වැඩේ කර ගන්නවා. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව Tamanට භාවනා ප්‍රතිඵල එනවා දකින්නකොට අර අඳගොළු බීරි වගේ ඇත්සැත්තේ අන්ධෙක් වගේ පුළුවන් තරම් ආරසා ගන්න හිටපුවාම බුදුහාමුදුරෝ කියනවා මිනිස්සෝ සලකන්නේ හැබැයි දිව්‍ය බ්‍රහ්මයේ සලකනවලු. එහෙම තමන්ගේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න ඇතුළට නැමෙන කෙනා දකිනකොට දේවාපි නම් ප්‍රසන්තන්ති බ්‍රහ්මුණාපි පසන්තිතෝ දෙවියන්ට ඉස්සෙල්ලා පැනලා බ්‍රහ්මයෝ ස්තුති කරනලු අනේ මේ මිනිස්සයා බලන්නකො සියලු ಗುಣ වඩලා ಗುಣ වසහාගෙන ජීවත් වෙනවා කියනකොට දෙවියන් ඉස්සර බ්‍රහ්මියෝ සලකනවා. මිනිස්සුෝ නම් සලකන්නේ. ලොකු සංසය ලියලා තියෙන සමත විදර්ශනා භාවනා පොතේ මේසා අමාරු භාවනාව කරන භාවනා යෝගාවචරයට රට්ටු සලකන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා. කෙලපිරිච්ච padikkamakට තරංගව සලකන්නේ නැහැ කියලා තියෙනවා. මේ ලියලා තියෙන 40 ගණන් වල අදත් එච්චරයි. කවුරු හරි භාවනා වැඩ පිළිවෙලට යනවනම් ඒකට කියනවා මේ ශාසන කිසි වැඩක් නැහැ නේ මේගොල්ලෝ අතක් පිට අතක් තියන වැත්තකටලා ඉන්න බෙර ගහන්නෙත් නැහැ ගෙජ්ජි හොල්ලන්නෙත් නැහැ සාදු කියන්නෙත් නැහැ ලක්ෂ පිංකම් වලට යන්නෙත් නැහැ දඹදිව යන්නෙත් නැහැ ඉතින් ඒගොල්ලෝ කියනවා අනේ මේක නම් මම කන වැන්දු වැඩක් කියලා. නෝ දිව්‍ය බ්‍රහ්මෝ මිනිස්සුන්ට ඉස්සල්ලා උදව් කරනවා. ඒක නිසා මෙතන සංඝයාට වඳින එකත් මේකේ තියෙනවා. ඇත්තටම තියෙනවා. බුද්ධ හාමුදුරන්ට හෝ බුද්ධ ශ්‍රාවකයන්ට තමන්ගේ සේවය කරන්න. එහෙම නැත්නම් ශාසන සේවය කරන්න. ඊට වැඩිය උත්තාමත්ම වැදගත් තමන්ගේ සීලයට, තමන්ගේ චිත්ත භාවනාවට, තමන්ගේ ප්‍රඥා භාවනාවට මේක හැදීගෙන එනකොට ඒකට අනුග්‍රහ කරන්න බැරි නම් ගොවිතැන්පත් කරලා රැයට ගොවිතැන හේන එළවලු කොටුව රකින්නේ නැති මෝඩ ගොවියෙක් වගේ ගෙදර පුදියාගෙන ඉඳලා රැයට එක අලියෙක් ගැහුවා නම් සේරම ඉවරයි. කොච්චර මහන්සිුණත් කරන්න දෙයක් නැහැ ආරසා කරන්න ඕනේ. නිකන් කුඹුර වටේ රවුමක් ගිහිල්ලා බලන්න ඕනේ මීයෝ කපනවාද උම යනවාද වතුර බහැලා වෙයිලා ගියාද කියන එක අතපත ගන්නවා වගේ හැඩෙන් කීයකි භාවනා කරන එකන තමන්ගේම තමන්ගේ ශික්ෂාවට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට ගෞරව කරන හැටියෙන් මිනිහා නොමිනියා යන හැටි කඩිසරින් දක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසට ඇති කියලා. මේ කාට හරි ඒ නිසා සීල ශික්ෂාවේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේ ඉදිරි ගමනක් වෙනවනම් ඒකට තමන්ගේ සම්මුති ඥාන යොදවලා එහෙම නැත්නම් කියන මේ සාමාන්‍ය බුද්ධිය යොදවලා ඒක ආරස්සා කර ගැනීම සඳහා ඒකට කියනවා අනුග්‍රහ කිරීම සඳහා කාගෙන්වත් අහන්න එපා කාටවත් කියලා දෙන්න තේරෙන්නේ තමන් ඒකට අනුග්‍රහ කරන්න බැලුවොත් දැන් අපිට අවිල තියෙන කාලේ හොඳයි ශාසනයක් තියෙන කාලේ ඒ නිසා ඒක සඳහා උපරිම ශක්තිය යොදවලා අර හැදෙන සීලය, හැදෙන සමාධිය, හැදෙන ප්‍රඥාව මේ ධර්ම දේශනා, මේ උපදෙස්, මේ අත්දැකීම් වලින් තවදුරටත් අනුග්‍රහ කිරීමේ ශක්තිය, ධෛර්යය, බලය පිණිස ධර්ම අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා